සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං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 නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පිපස්සාමි යං භාවිතං බෞලීකතං මහතෝ අත්තාය සංවත්තති යතෛදං භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ භාවිතං බෞලීකතං මහතෝ අත්තාය සංවත්තති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් මානෙල් මල් සුවඳ විහිදෙන ශ්‍රේම ප්‍රපත්මයෙන් සුදු බුදුරැස් හිදෙන දරදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත ධම්මස්වරයෙන් දේශනා කරන ලද සවිසුද්ධ වූ සේ සද්ධර්මයේ අතුරින් දහම් පදයක් සවන් දී මාස 3කට පෙර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අභාව ප්‍රාප්ත වූ පින්වත් සුසිලාද සිල්වා මත මාතාවට පින්පෙත් අනුමෝදන් කරවමින් තම තමන්ගේ යහපත් ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා මුදුන් පමුණවා ගැනීම පිණිසයි තන්පත් වී සිටින්නේ මාත්‍රුකා කළ සූත්‍ර දේශනයේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙහි ඒක ධර්ම පාළියේ දැක්වෙන චිත්ත භාවනා සූත්‍රයයි මේ සූත්‍ර දේශනයේ කෙටි වුණත් මේ සම්බන්ධව විස්තර විවරණේ කියනවා නම් මුළු පිටකත්‍රයම පාදා දීමට කරුණු ඇති බව අපි සලකන්නට ඕනේ. එමක් නිසාද මේ සිත තමයි සෑම තැනම ප්‍රධානත්වයක් දඩන්නේ. සිත මුල් කොටගෙනයි සියල්ල සිද්ධ වෙන්නේ. ඒක නිසා සිත පිළිබඳව යම් පමණක් පැහැදිලි කර ගැනීම පිණිස අපි මේ සූත්‍ර ධර්මයේ විවරණය කොටගෙන බලමු. බොහෝ සෙයින් බෞද්ධයන් නිතර බණ අහන බැවින් හා ධර්ම ශ්‍රවණ ආනිසංස මනවින් දන්නා බැවින් ඒ සම්බන්ධව හැඳින්වීමක් සඳහා කාලයෙන් නොගෙන දහම් පද ගැන පමණ ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරයේදී සිව්වනක් පිරිස මැද්දේ භික්ෂු සංඝයා වහන්සේ අමතාගෙනයි මේ සූත්‍ර දේශනේ පැවැත්වුවේ. මේ තේරුම මෙහෙමයි. නාහං වික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි පස්සාමි යං එවං භාවිතං බහුලීකතං මහතෝ අත්ථය සංවද්දති මහණෙනි යම් ධර්මයක් භාවිතා කිරීමෙන් බහුලීකృత කිරීමෙන් මහත් අර්ථයක් සිද්ධ වෙයිද යතේ ධම් විච්ඡේ චිත්තං මානෙනි යම්සේ මේ සිත භාවිතා කිරීමෙන් මහත් අර්ථයක් සිද්ධ වෙයිද ඒහා සමාන අන්‍ය ධර්මයක් මගේ ਸਰුවක් ඥානෙන් නොදකින්නෙමි චිත්තම් වික්ඛවේ භාවිතම් බහුලීකතම් මහතෝ අත්ථා සංවත්තති මහණෙනි මේ සිත භාවිත කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් ලෞකික ලෝකෝත්තර මහත් අර්ථයක්ම සිද්ධ කරයි කියන එකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. මෙතන සඳහන් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම චිත්තය ගැන භාවිත බහුලීකත කියන පද දෙකක් ගැන හැඳින්වීමයි. පළමුවෙන් අපි මේ සිත පිළිබඳව කෙටි දහම් කතාවක් සලකා බලමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දේවදම් වේර වැඩ ඉන්න කාලයේදී දහස් ගණන් සංඝ පිරිස වැඩ සිටියා. දසදහස් ගණන් වැඩ සිටියා සවැත් නුවර ඇසුරු කොටගෙන එක්තරා වීථියක එක ස්වාමීන් වහන්සේ නමක් දිනපතා පිළිසුඟා වඩිනවා දැක්කා ඒ වීතිය අයනේ තේන මාලිගාවක ජීවත් වෙන සිටුවරේ කරුණ වියේ සිටින මේ සිටුවරයා වරින් වර මේ පාර දිහා බලා සිටිද්දී මේ ස්වාමීන් වහන්සේ වඩින ඇති මිතර දකින්නවා ස්වාමීන් වහන්සේ වටපිට බලන්නෙත් නැ උඩබිම බලන්නෙත් නැ අතපය සොලවන්නෙත් නැ සතෝ සම්පජානකාරීව බඹයක් පමණ පේන ඇටයට නිතේලාගෙන මේ ගමන් කරන්නේ පිරිසුඟාගෙන මෙතුමා නිතර නිතර දකිමින් මේ ගැන කල්පනාවක් ඇති වුණා දිනක් මේ ස්වාමීන් වහන්සේ සමීපයට සමගිල්ල කියා හිටියා ස්වාමීනි මට වචනයක් අහගන්න කැමතියි ස්වාමීනි ඔබ වහන්සේ බොහෝම සංසුන්ව මේ වීතියේ වඩිනවා මම නිතර බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේගේ මේ වඩින ඉරියව්වෙන් මම හිතාගත්තා ස්වාමීන් වහන්සේ බොහෝම හිතේ සැපයෙන් ජීවත් වෙන කෙනෙක් කියලා. ස්වාමීන් වහන්සේ සිතේ බොහොම සැනසෙල්ලෙන් ජීවත් වෙන කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. ඒ අතරේ ස්වාමීනි මං ගැන හිතෙනකොට මම බොහෝම මානසික දුකෙන් ඉන්නේ ඇටේ පට කියන්න තියෙනවා. ස්වාමීනි අපි බොහෝම බලගත් වගකීම් වලට බර වෙලා ජීවත් වෙන්නේ. අපේ දේපල බොහොම තියෙනවා මේ දේපල ගැන බුදලේ ගැන සේවක සේවිකාවන් ගැන gedara dore සීලු දෙය ගැන අපි නිතරම කල්පනාකාරීව මානසික බරකින් ඉන්නේ. අපට සුවසේ නිදා ගන්නක් නැහැ ස්වාමීනි. නින්දදී පවා පිට ගිනි ගන්න වගේ වේදනාවක් එනවා. මොන විදිහ අන්තරාවක් වේද මොන විදිහ හොරු කණ්ඩායමක් පණේද මේ ආදි වශයෙන් නිතර නිතර බියකරු අරමුණු හිතමින් තමයි අපි දවස ගෙවන්නේ. අනේ ස්වාමීනි මට ඔබ වහන්සේ අනුකම්පා කොට කියා දෙන්න මටත් ඔය වාගේ සැනසීමක් ජීවිතයක් ගෙවන්න උපදේශක් දෙන්න කිව්වා. ස්වාමීන් වහන්සේ දන්නවා මෙතුමා බෞද්ධයෙක් නෙමෙයි. නමුත් මේ කියන ආයාචනය ගැන අනුකම්පාවෙන් කියා හිටියා පින්වත් සිටුතුමනි ඔබට සිතේ සනසෙල්ලක් ඇති කරගන්න මම බොහොම ලෙහෙසියි. පිළිවෙතක් කියා දෙන්නම්. හැමදාම උදේ පාන්දර අවදි වෙනකොට හිතාගන්න මම අද කාට හරි යමක් පරිත්‍යාග කරන්නෙමි කියලා. මේ පාර යන්නේනවා දුගියෝ, මගියෝ, ගිලන්නු, සිඟන්නු, සමාත සිල්ලුතුන්, සමාත තාපසවරු ඒ කාට හරි යමක් පරිත්‍යාග කරන්න හිතාගන්න. ඒ පරිත්‍යාග කරනකොට ඔබේ හිතට ලොකු හැල්ලුවක් සංකීර්ණීමක් දැනෙවි. සාදු සාදු ස්වාමීනි මම ඒක කරන්නම් කියලා දාපටන් සෑම උදෑසනක අවදි වෙනකොට එතුණා මොකක් හරි යමෙකුට පරිත්‍යාග කරන්නෙමි කියලා. කාර්යය බලන් ඉන්නකොට කවුරු හරි දැක්කාම ගිහින් ඒ අතර මොනවද අවශ්‍ය කියලා සොයලා බලලා අහලා ඒක දෙනවා. මිල මුදල් නම් එහෙමයි, කෑම බීම නම් එහෙමයි. සිල්ලුතුන් වහන්සේලා යනකොට ඒ දානෙත් දෙනවා. තවුසන් වහන්සේලා යන කොට යැත්තන්ට අවශ්‍ය දෙයක් දෙනවා. නිගන්ඨයන් වගේ කවුරු හරි යනවනම් යැත්තන්ට යමක් දෙනවා. දැන් මේ මෙතෙක් කාලයක් පරිත්‍යාගයේ පුරුදු වුණා. එක දවසක් ස්වාමීන් වහන්සේ වඩින වෙලාවේ මඟට ඇවිල්ලා කතා කරනවා ස්වාමීනි මම දැන් මේ පරිත්‍යාගයේ පුරුදු කරනවා. ස්වාමීනි මට ඒක ලොකුම මානසික සුවයක් දෙන්න දුන්නා. මම දැන් හිත හිතා ඉන්නේ කාටද යමක් දෙන්නේ කියන ඒ චේතනාවෙන්. ඒක නිසා මගේ හිතට හරිම සැහැල්ලුවක් <clears throat> සංසිඳීමක් දැනෙනවා ස්වාමීනි. මම කැමති තවත් ඒකත් වඩා පිළිවෙතක් අහගන්න කිව්වා. එසේනම් පින්වත් සිටුතුමනි අදින් පස්සේ බුද්ධ ධම්ම සංඝ තෙරුවන් සරණ ගිහිල්ලා ඒ තෙරුවන් සරණ යාම නිතර නිතර ඉතිං කියව කියවා ඉන්නේ. උදේ පාන්දර තෙරුවන් සරණ යන්න තෙරුවන් සරණ ගිහින් දවසේ හැම කටයුත්තකදීම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි මේ පද තුන නිතර නිතර කියව කීවා දවස කටයුතු කරන්නේ. ඔබේ හිතට ඒකෙන් මේට වඩා ලොකු සැනසෙල්ලක් ලැබෙයි. දැන් නිින්දතන කොටක් මේක කියලා නිදාගන්න. වැඩක් කරන කොටත් මේකම කියන්න. කෙනෙක් මුණ ගැහෙන කොටත් හිතින් මේක හිතන්න. එතකොට ඔබේ සිතට විශාල සැනසෙල්ලක් ලැබෙයි කියලා උපදේශයක් දුන්නා. සැබවින්ම මෙතුමා පිළිගෙන එදා පටන් තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගියා පමණක් මේ දවසේ හැම වෙලාවෙම මේ පිටින් කියවනවා. එක දවසක් ස්වාමීන් වහන්සේ සම්මුඛ වෙලා කියනවා ස්වාමීනි මට දැන් තෙරුවන් සරණ යාම ලොකුම ආස්වාදයක් වෙලා කියලා. මම රැඳාවල් මේක සිහි කරනකොට ස්වාමීනි කවදාකවත් නැති මානසික සුවයක් මට දැන් ලැබිලා තියෙනවා. මට දැන් සැපෙන් නිින්ද යනවා. නිින්දේවත් නපුරු දෙයක් සිහිනෙන් පේන්නේ නැහැ. අවදි වෙන්නේ මේකම කියාගෙන. අනේ ස්වාමීන් මට ලොකු සැනසෙල්ලක් මේකෙන් ලැබුණා. ස්වාමීන් තවත් දෙයක් මට කියලා දෙන්න. එසේනම් පින්වත් සිටුතුමනි අදින් පස්සේ අද සිට පංචශීලයේ සමාදන් වෙන්න. පංචශීලයේ සමාදන් වෙලා මේක නිතර නිතර හිතින් කියවන්න. නිතර නිතර හිතින් කියවමින් මෙනෙහි කරමින් තමන්ගේ වැඩ කටයුතු කරන්න වැඩපාළු වෙන්නේ නැහැ. ඒ ඒ වැඩ කටයුතු වලදී පංචශීලයේ ශික්ෂාපද දෙසරණියත් එක්ක කීව කීවා දවසේ වැඩ කරන්නේ. නිදා ගන්න ඉස්සරහට ඒක කියලා නිදා ගන්න. සාදු සාදු ස්වාමීන් මම ඒකත් කරන්නම් කියලා එදා පටන් පංචශීලයේ පිහිටියා. දැන් ඉතින් පරිත්‍යාගයත් පුරුදු කළා. ඒකත් දිනපතාම දැනටත් කරනවා. ඉසරණිය ආ පංචශීලයේ සමාදන් වෙමින් සෑම මොහොතේම මේක හිතින් කියව කීවා දවසේ වැඩ කටයුතු වල යෙදෙනවා. දැන් තරහ යන අරමුණේ තරහ යන්නේත් නැහැ. බය වෙන අරමුණේ බයක් එන්නේත් නැහැ. වෙන වෙන අකුසල් සිතිවිලිෙන් නැහැ ඒකුත් නැහැ මේ රත්නත්‍රයේ ගුණ. ඒකම පංචශීලය මේවා නිතර ආවර්ජනා කිරීම නිසා පුදුම සනසිල්ලක් ඇතුව එක දවසක් කිව්වා ස්වාමීනි මට දැන් පුදුමාකාර මානසික සුවයක් ලැබිලා තියෙනවා. ඔබ ආශිර්වාද බොහොම පිං. මට තවත් දෙයක් කියලා දෙන්න කිව්වා. එසේනම් පෙන්වා සිටුතුමනේ පෝයක් පාසා අටසිල් සමාදන් වෙන්නත් පුරුදු වෙන්නේ. කියලා අටසිල් කියලා දුන්නා. සාදු සාදු ස්වාමීන් මම ඒකත් කරන්නම් කියලා දැන් ඔන්න වැඩ හතරයි. පරිත්‍යාගයයි, තිසරණියයි, පංචශීලයයි දැන් පොයට අටසිලයි අටසිලයයි සමාදන්ව රකින්නවා. දැන් වෙනදාටත් වඩා මානසික සෝයක් එතුමා වින්දිනේ කරනවා. මේ ජීවිතේම නයිස් ක්‍රමයේ පුරනවා වගේ තමයි පොයට සීල් සමාදන්ව රැකීම ආත්ම දමනයක්. ටික කාලයකින් පස්සේ නැවතත් කියනවා ස්වාමීනි මට දැන් පරිත්‍යාගයක් පුරුදුයි. ඉස්සර මෙයත් පංචශීලයක් නිත්‍ය වශයෙන් මම පුරනවා. කොහොයට අසීල්පේ වේගන එකෙත් මං යෙදෙනවා මං ඒකෙන් ලොකුම මානසික සෝයක් විඳිනවා. සීල් සමාදන් වූ දවසේ මං යට සීලය සිහි කරමින් දවස ගෙවනවා මේක භාවනාවක් වගේ සමාධි වෙනවා. තවත් මට යමක් කියලා දෙන්නේ. එහෙනම් පින්වා සිටුතුමනි ජී ජීවිතය කරන්න තියෙන උසස්ම සීලය තමයි ගහට්ට දස සීලය. ඒක පංච සීලයේ වගේ නිත්‍ය වශයෙන්ම සමාදන්ව රකින සීලයක්. ඒක පුළුවන් නම් කරන්න. සාදු සාදු ස්වාමීනි මං කරන්නම් කියලා දැන් ඔන්න තිසරණයයි ගහට්ට දස සීලයයි සමාදන් වෙනවා. දැන් පංච සීලයට වඩා දෙගුණයක් වැඩි වුණා ශික්ෂාපද. පොයට දැන් සමාදන් වෙන්න අවශ්‍යයක් නැහැ. පොයේ සමාදන් නුණත් දැන් නිත්‍ය වශයෙන් දස සීලය. දැන් එදා පටන් Brahmachari. එදා පටන් විකාල භෝජනෙන් වැළකීල. එදා පටන් මාර්ගන් සුවඳ වෙලොම් ආදී දරන්නේ සරසන්නේ නැහැ. එදා පටන් උස්සාසන මහාසන සේවනය කරන්නේ නැහැ. මිල මුදල් පාවිච්චි කරන්නේ නැහැ. ඒව අනිත්‍යයට පවරලා තමන් බොහොම නිදාසේ හිතින් ඉන්නවා. කොහොම ටික දවසක් යනකොට අයම ස්වාමින් වහන්සේ මුණ ගැහිලා කිව්වා ස්වාමින් වහන්සේ මට දැන් මේ සියල්ල පුළුවන්. ඒකෙන් මම පුදුමාකාර චිත්ත විවේකයක් ලැබෙනවා ලබනවා. කාය විවේකයක් දැන් මට ලැබෙනවා. දැන් මගේ දේපොළ ගැන හිත හිතා ඉන්නේ නැහැ. මිල මුදල් ගැන මං හිත හිතා ඉන්නේ නැහැ. රන් රිදීමක් මසුකාවුණු පිළිගන්නේත් නැහැ. විකාල භෝජනයක් නැහැ. Brahmacharya මං සැපෙන් ජීවත් වෙනවා. අනේ ස්වාමීන් වහන්සේලා කොච්චර සැප විඳිනාද මම මේ ටික කරලා මෙච්චර සැප ලැබෙනවා නම්. අනේ ස්වාමීන් මට තවත් වැඩක් කියලා දෙන්න. යම් පිළිවෙතක් කියලා දෙන්න. එහෙනම් පින්වත් සිටුතුමනි මීට වඩා ගිහි ජීවිතයේ උසස් සීලයක් නැහැ. ඊට වඩා උතුම් සීලයක් රකින්න කැමති නම් පැවිදි වෙන්න. සාදු සාදු ස්වාමීනි මම ඒකත් කරනවා කියලා ඔක්කොම වගකීම් බර තමන්ගේ දරුවන්ට සේවක සේවිකාවන්ට නිසසේ පවර්ලා දීලා ඒ ස්වාමීන් වහන්සේ එක්කම ගිහිල්ලා ජේතවනාරාමයේ පැවිදි වුණා. දැන් ඉතින් පැවිදි වික්ෂුන් වහන්සේ නමක් වුණා මෙච්චර සම්පත් ඇති සිටුවරයා. හැබැයි දැන් ඉතින් ආචාර්යයන් වහන්සේ ළඟට දිනපතා උදේ හවස එනකොට ගැඹුරු ධර්මයන් කියන අභිධර්මයේ ගැන නාම රූප ගැන කියන ස්කන්ධ ගැන ආයතන ගැන ධාතු ගැන පටිච්ච සමුප්පාද ගැන චතුරාර්ය සත්‍ය ගැන මේවම කියනවා. මේක දැන් හිතට දරා ගන්න මහා අපහසුයි. ඔය අතර මානකල උපාධ්‍යයන් වහන්සේ ළඟට යන යන වාරයක් ගානේ විනේ කාරණා කියලා දෙනවා. මේ දෙයකටයි මේ දෙයකටයි මේ විදිහටයි වාඩි වෙන්නේ මෙහෙමයි පාත්‍රය අල්ලන්නේ මෙහෙමයි පාත්‍රය හොදන්නේ මෙහෙමයි දානේ වළඳන්නේ මෙහෙමයි සිවුරු පොරවන්නේ පුංචි පුංචි දේවල් පවා ගොඩක් කියන්න තියෙනවා වත් පිළිවෙත් ගැන ගොඩක් කියලා දෙනවා මේවා කියනකොට කියනකොට මේ ස්වාමීන් වහන්සේ විතර මහා බරක් ඇති වුණා ඒ මොකද බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදුණේ දැන් මේ ශික්ෂාපද දහස් ගණන් නෙමෙයි කෝටි ගණන් තියෙනවා ඒ කොහොමද මම මතක තියාගන්නේ අනේ මට ලොකු බයක් ඇති වුණා. දැන් ගිහිකා නම් සීමිත ශික්ෂාපද රැකීමෙන් නිතරම කියවමින් මා සනිසෙල්ලේ හිටියා. දැන් මට මේ ශික්ෂාපද මතක තියාගන්න බෑ. අත්තරක් දක්ුණොත් මං වරදක් කළා වෙනවා නේද කියලා මහානකම ගැන කලකිරුණා. ආචාර්යයන් වහන්සේ කිව්වා ස්වාමීනි මම බොහෝම විශ්වාසයෙන් තමයි මේ සසුන් ගත උනේ. අනේ ස්වාමීනි මට දැන් මේ ගැඹුරු අභිධර්මයේ මතක තියාගන්නත් බෑ ගැඹුරු විනය ශික්ෂාපද මතක තියාගන්නත් බෑ ඒක නිසා මට ලොකෝ හිතට බරක් ආවා අනේ ස්වාමීනි මං ගෙදර යන්නම් මට අවසර දෙන්න කියලා එහෙනම් අපි යම් බුදුරජාන් වහන්සේ ළඟට ගිහලා ආචාර්යයන් වහන්සේ මේ නම භාග්‍යතුන් වහන්සේට එක්ක ගියා. ගිහිල්ලා වැඳ නමස්කාර කොට එකක් පසක වාඩි වෙලා කිව්වා ස්වාමිනේ මේ මගේ ශිෂ්‍යයෙක්. මෙතුමා ගිහි කාලේ හොඳ සිටුවරයෙක්. අනුපිළිවෙලින් එක දියුණු කරගෙන ඇවිල්ලා මේ පැවිදි වුණා. දැන් ඉතින් ගිහි වෙන්නයි මේ හිතේ තියෙන්නේ මේ ස්වාමීනි මේ නමට සුදුසු අනුශාසනාවක් ලැබේවා. භාග්‍යතුන් වහන්සේ ආශාසිතයා මොකද මහානේ සිවුරු වරින්දි හිතුවේ. අනේ ස්වාමීනි මල් සද්ධාවෙන් මහණුනි. මට හරි බයක් ඇති වුණා මේ ශික්ෂාපද මතක තියාගන්න බෑ. මේ ගැඹුරු අභිධර්ම මතක තියාගන්න බෑ. ඒ නිසා මම මේ ගිහි වෙන්න හිතුවේ. හොඳයි මගේ ශාසනයේ කෝටි ගණන් සිකපද තියෙන ඇත්තේ. ওই නමට පුළුවන් දෙකක් රකින්න. අනේ ස්වාමීන් එකක් නම් මං හොඳින් රකින්න. එහෙනම් ඔය ඔක්කොම කෝටි ගණන් ශික්ෂාපද නොරැකෙන්නේ, කැඩෙන්නේ, බිඳෙන්නේ, කිලුටු වෙන්නේ හිත නොරැක්කොත්. හිත ආරක්ෂා කරගත්තොත් ওই ශික්ෂාපද ඔක්කොම රැකෙනවා. එනිසා සිත මුල් කොටගෙන ওই ශික්ෂාපද තියෙන්නේ. මේ නමට පුළුවන් හිත ආරක්ෂා කරගන්න. අනේ ස්වාමීන් මං ඒක කරන්නම්. කියලා උපදේශයක් ඉල්ලුවා. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ ගාථාවකින් ධර්ම දේශනාවක් කළා. සුදුන්දසං සුනීපුනං යක්ත කාම නිපාතිනං චිත්තං රක්ඛේත මේධාවි චිත්තං ගුත්තං සුඛාලහං මේ හතරපද ගාථාව ඇහෙනකොට මොනතරම් පුදුමද මේ තරම් ශාසනයේ පැවිදිව සිවුරු වරින්ගත් සිටියේ මේ ස්වාමින් වහන්සේට පෙර જાති જાතියින්දී පුරුදු කරපු ප්‍රඥාව තිබුණු බැවින් ගාථා හතර පදයේ ඇහෙනකොටම සව් කෙලස් නැසා අරිහත්ත්වයටපත් වෙන ලැබුණා. දැන් මේ ගාථාවේ තේරුමත් කෙටියෙන් සලක බලමු. සුදුත්තසං සුනිපුණං දැකීමට අතිශයින්ම දුෂ්කර වූද සුනිපුණං අතිශයින්ම සියුම් වූද යත්ත කාම නිපාතිනං කැමැති කැමැති අරමුණු වෙතකින් පතිත වන්නා වූද චිත්තං මේ සිත මේ ධාවී නැනවතා රක්කේත ආරක්ෂා කළ යුතුය ආරක්ෂා කරන්නේය චිත්තං ගුත්තං සුඛවහං මේ සිත ආරක්ෂා කරගන්නා ලද්දේ නම් ලෞකික උද ධ්‍යාන මාර්ගඵල ආදී වශයෙන් ලෝකෝත්තර උද සැපේ හිතසුව සැලසෙනවා කියන එක පහදා දෙමිනුයි දේශනේ පැවැත්වේ එයින් උන්වහන්සේගේ සිතේ චිත්තානුපස්සන භාවනා වැඩුණා ඒකයි මේ අධිකම මේ ශනිකව ලැබුණේ. අද කාලේ සමහර කෙනෙක් හිතනවා ඒ කාලේ මේ හතරපද ගාතාවක් ඇසූපමණින් අධිකම ලැබලා තිනුනේ ඇයි අද බැරි කියලා. ඒ ගැන අපි හිතා බලන්නට ඕනේ. තේරුම් කරගන්නට ඕනේ. අද කාලේ ඒ වාගේ බණපදයක් ඇසූ කෙනෙහි මඟඵල නිවන් නොලැබෙන්නේ මෙන්න මේ හේතුව උඩයි. මේ නිලුම් මානෙල් විල්වල නිලුම් කැකුළු මානෙල් කැකුළු කියනවා දිය යට. සමහරව දියට මැදක් වැඩිලා. සමහරව දිය උඩටමත් වෙලා. සමහරව උඩටමත් වෙලා මෝරලා. ඔය වාගේ නෙළුම් කැකුළු මානෙල් කැකුළු තියෙනවා. වතුරෙන් උඩට මතුවලා දින ගණනාවක් තිස්සේ මෝරලා තියෙන නෙළුම් කැකුළ මානෙල් කැකුළ ඉර රැස් වැටෙනකොටම පිපෙනවා. අනිත් පැත්තේ තෙන්නේ තාම. අර වතුර මට්ටමේ තියෙන නෙළුම් මානෙල් කැකුළු දින කීපයක් නැවත නැවත ඉරලස් වැටීමෙන් මෝරලා මෝරලා යන් දාසක පිපෙනවා. සමහර අය වතුරේ මැද්දේ තියෙන නෙළුම් මානෙලි කැකුළු ඒවා තා බොහෝ දාසකින් තමයි උඩට මතුවෙන්නේ. මතුවලා යන් දාසක පිපෙන්න පුළුවනි. තා සමහර නෙළුම් මානෙලි කැකුළු තියෙනවා දිය යට හැදෙනවා ඒක සතෙක් කඩනවා. එහෙම නැත්නම් ඒ ඇතුලේදී වතුරේදීම කුණු වෙලා යනවා යම් හේතුවකින්. ඒක පිපෙන්නේම නැහැ. ඒ වාගේ තමයි ලෝකයේ සත්ව කොට්ටාස හතරක් ඉන්නවා. බුදුබණ පදයක් ඇසූ කෙනෙහි මඟඵල නිවන් සුව ලබන්නේ සමත් වූ උද්‍යපිතඥාගෙන් කොටසක් ඉන්නවා. බුදුබණ ආසලා විස්තර වශයෙන් ඇහෙනකොට මධිගම ලබන්නෝ ඉන්නවා. ඒ අත්තන් කියන විපංචිතඥය තා සමහර ඉන්නවා බුදුබණ අහලා සීල් රැකලා භාවනා වඩලා බොහෝ කාලයක් පිළිවෙත් පුරලා අධිගම ලබනවා. ඒ ආයත කියනවා නීජ පුජ්‍යලියෝ කියලා. මේ මාධිගම ලබන්නම් කොටස් තුනයි. ධර්මයක් මාත්‍රිකා කළ ගැනීම අධිගම ලබන්නේ උජ්ජතිතක්නේ පුජ්‍යලියෝ. ධර්මයේ විස්තර කරනකොට අධිගම ලබන්නේ විපංචිතක්නේ පුජ්‍යලියෝ. ධර්මයේ අහන සීලාදී ගුණ පුරමින් සමති උපාසනා වඩලා බොහෝ කාලයකින් ඒ ජීවිතයේ කවදා හරි අධිගම ලබනවා එන්නේ යේ පුජ්‍යලෙව්. කොච්චර බණවත් කොච්චර සීල දැක්කත් කොච්චර භාවනා කළත් ඒ ජීවිතයේ අධිගම නොලබන්නෝ අර වතුර යටම නරක් වෙලා යන නිලුම් මානෙල් කකුළු වාගේ ඇත්තන කියන පදපරම පුජ්‍යලියෝ කියලා. මේ අනුසලක බැලීමේදී බුද්ධ කාලයේ හිටිය උච්චිතඥ පුජ්‍යලියෝ ඒ කියන්නේ බණපදයක් ඇසෝ කෙනෙහි අධිකරම ලබනවා. පැවිදෙන් ඉසකසක බාන කොටම අධිකම ලබනවා. ඒ මොකද? කල්ප ලක්ෂ ගණන් කල්ප ලක්ෂ ගණන් බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා අර වතුරෙන් උඩට මතුවෙලා මෝරලා තියෙන නෙළුම් මානෙල් කැකුළු ඉරණස් වැටීම කෙනීම තිපෙන්නා වගේ ඒ අත්ෝ සනිකව ආબોධ කරගන්න නුවණ මොහු කරවා ගින් තිබුණා. ඒ අතර සමහර කෙනෙක් හිටියා ධර්මයේ විස්තරාත්මකව දේශනා කරද්දී අධිගම ලබනවා. ඒ අතන් කියනවා ඉපංචිතඥ ඒක හරියට වතුර මත්තමේ තියෙන නෙළුම් මානිය කැකුළු දින ගණනාවක් ඉරණස් වැටලා වැටලා යමක් මෝරලා මෝරලා යන් දාසක පිපෙන්නා වගේ. විපංචිතඥ ඒ අතොත් අර වගේ දීර්ඝ සංසාරයේ හිත දියුණු කරගෙන බෝධිසම්භාවය පුරාගෙන ඇවිත් තිබුණා. නමුත් අර උජ්ජතිතාඥයන් තරමට මෝඩලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි සවිස්තරව බණ අධ්‍යය අධිගම ලබන්නේ. ඊළඟට වතුර මැද්දේ තියෙන නෙළුම් මානෙක කකුළු යන්දාස කුඩට මතුවලා බොහෝ දවසකින් පස්සේ පිපෙනවා. ඒ වගේ තමයි නිංගේ කුජ්ජලෝ. ඒත් සංසාරයේ කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරාණේන අච්චර දියුණු නැහැ. නමුත් ඒ ජීවිතය අධිගම ලබනවා ලබනවාමයි. අනිත් කොටස පදපරම තදපරම කියන කොටාසේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සමාත ලෝතුරා බුදුබාපතාණය නිසා මේ ජීවිතේ බණ අසලා සීල දැකලා භාවනා කළත් අධිගම ලබන්නේ පැතුම ගැඹුරුයි නිසා. ඉදිරියට යන ගමනක් නිසා. පසේ බුදුබාපතන උතුමන් අග්‍රශ්‍රාවක තනතුරු පතන උතුමන් යම් බුදු ශාසනකගේ විශේෂ තනතුරු පතාගෙන පෙරම් පුරාගෙන නැත්තොත් ඒ ඇත්තෝ මේ ජීවිතේ අධිගම ලබන්නේ නැහැ. එයාත් අන්න අනාගතයේ අවස්ථා ලැබෙනකම් මේවා දිනු කරන්න තියෙනවා. දැන් මේ කාලයේදී බණපදයක් ඇසූ කෙනෙක් අධිගම නොලබන්න එකම හේතුව තමයි මේ කාලයේ පහළ වෙන ජනතාව ඒ කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරාගෙන නැති බවයි පෙනෙන්නේ. නැත්තම් බුදුබණ කියන්නේ නෛර්යානික තේසත් ධර්මයක්. ඇසූ කෙනෙක් අධිගම ලබන්න තරම් මේ ධර්මයේ තියෙනවා ගාම්භීර ආબોධයක් ලබා ගන්න ශක්තිය. නමුත් අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ අපේ කොච්චර දීර්ඝ කාලයක ඉඳලා අපේ පාරමී බෝධි සම්භාර පිරි එනවාද කියලා අපි නොදන්නා බැවින් අද මේ බුදු ශාසනයේදී හැකිතා උනන්දුවෙන් සීලයයි සමාධියයි ප්‍රඥාවයි වැඩෙන හැටියට අපි කටයුතු කිරීම උත්සාහවන්ත වීමයි අපේ යුතුයකම. දැන් අපි සලකා බලමු මේ ප්‍රවෘත්තියට අනතුරුව සිත කියන්නේ කුමක්ද කියන ගැන හැඳින්වීම. චින්තේතේත චිත්තං සිත කියන්නේ චින්තේතේත චිත්තං ආරම්මණං විඥානාතේති අත්තෝ සිතන්නේ සිතයි චින්තේති කියන්නේ සිතනවා සිතන්නේ සිතයි අරමුණු විශේෂයෙන් දැනගන්නේ සිතයි ආරම්මණං විඥානාති කියන අරමුණු විශේෂයෙන් දැනගන්නවා මේක තමයි සිතේ ලක්ෂණය චින්තේතේති චිත්තං කුබ්බංගම රසං මේ සිතේ ක්‍රියාකාරීත්වය නම් චෛතසික ධර්මයන්ට මුලින් පෙනී සිටීමයි. නැත්තම් ප්‍රධානව පෙනී සිටීමයි. චෛතසික තියෙනදී හරියට අර ස්වර ව්‍යංජන වගේ. දැන් අපේ අක්ෂර ශාස්ත්‍රයේ තියෙනවානේ අයන්න ආයන්න ආදී වශයෙන් ස්වර පන්තියක්. ඒවට කියනවා ස්වර කියලා. ප්‍රාණාක්ෂර කියනවා. ඒවා කන තියෙනවා. නමුත් කයන්න මේ කක ගගන ආදී අකුරු කියනවනේ වල ව්‍යංජනාක්ෂර කියන්නේ ඒකේ ස්වර නැහැ. ඒවා ඔක්කොම අල් අකුරු. ඒවා ශබ්ද කරන්නම් මේ ස්වරයත් එක්ක එකතු වෙන්න ඕනේ. ප්‍රාණාක්ෂරයත් එක්ක එකතු වුණාම තමයි කයන්න කායන්න ආදී වශයෙන් අතු උච්චාරණය කරන්නේ. ඒ වගේ තමයි මේ චෛතසික කියන්නේ ඒවා තනියෙන් පහළ වෙන්නේ නැහැ. අල් අකුරු ආදී. ඒවා මේ සිතේ එකතු වෙන්න ඕනේ. සිතක් නැතුව කවදාකවත් චෛතසික පහළ වෙන්නේ නැහැ. ඒ වගේම සිත චෛතසිකයන්ගෙන් තොරව පහළ වෙන්නේ නැහැ. හැබැයි සිතේ යෙදෙන චෛතසිකයන්ගේ අඩු වැඩිකම් තියෙනවා. සමහර සිත් තියෙනවා චෛතසික 7යි යෙදෙන්නේ. සමහර සිත් තියෙනවා චෛතසික 10යි යෙදෙන්නේ. සමහර සිත් තියෙනවා චෛතසික 11යි යෙදෙන්නේ. සමහර සිත් තියෙනවා චෛතසික 12යි යෙදෙන්නේ. සමහර සිත් තියෙනවා චෛතසික 15යි ලැබෙන්නේ. සමහර සිත් වෙනවා ඡායසික 18යි ලැබෙන්නේ. සමහරවා 19ක් ලැබෙනවා. සමහරවා 20ක් ලැබෙනවා. සමහර 22ක් ලැබෙනවා. ඒ වගේම සෝබන සිත් අතරේ නම් සමහර සිත්වල ඡායසික ධර්ම 33ක් ලැබෙනවා. 34ක් ලැබෙනවා. 35ක් ලැබෙනවා. ඒ වගේම ධ්‍යාන සිත්වලත් 34 33 32 31 31 ඔය වගේ දෙනවා. ඡායසික ලෝකෝත්තර සිත් 12 ඒ එක සිතක සිත් ඡායසික 36 35 34 33 32 ඔය වගේ දේවා. එතකොට මේ සිත් ඒ ඡායසිකයන්ගේ යෙදීම අනුව තමයි එක එක නම් වලින් හඳුන්වන්නේ. එක එක නම් වලින් හඳුන්වන්නේ ඡායසිකයන් යෙදෙන යෙදෙන හැටියටයි. එතකොට මේ ඡායසිකයන්ගේ යෙදෙන ආකාරය අනුව සිත යම් යම් ක්‍රියාකාරකම් වලට දක්ෂතා ඇති වෙනවා. දැන් අපි හිතනවා ඇහෙන් යමක් දකිනවනේ. ඇහෙන් යමක් දකිනකොට ඒ දකින හිතට කියනවා චක්කු විඥානය කියලා. චක්කු විඥානය. ඔය චක්කු විඥානයේ දෙකතු වෙන්නේ ඡායසික ධර්ම හතයි. ඒ ඡායසික ධර්ම හත ඇති මේ චක්කු විඥාන සිතේ. චක්කු විඥාන සිතෙන් කරන්නේ යම්කිසි රූපයක් නිල් පාට, කහ පාට, සුදු පාට, රතු පාට, මඳ තේ පාට, මිශ්‍ර පාට, දිග්ග, කෙටි, රවට, වටකුරු, නොයෙක් නේක් අඳුරු ආලෝක ওই වාගේ ස්වභාවයක් තමයි මේ අරමුණු ආයනේ හිතට. ඒ කියන්නේ චක්කු විඥානයේ දර්ශනය වෙන රූපය කියන්නේ ඒකයි. රූපය කියන්නේ ඇහැට ලක් වෙන දර්ශනය. ඒකට කියන සනි දර්ශනය කියලා. සනි දර්ශනය කියන්නේ ඇහැට ලක් වෙනවා. ඇහැට අරමුණු වෙනවා කනට නෙමෙයි, නාසිකාත් නෙමෙයි, දිවට නෙමෙයි, කායට නෙමෙයි. මේ චක්කු විඥාණයට ඇහැට තමයි මේක ලක් වෙන්නේ. ඒක ඇහැට ලක් වෙනකොට ඇහැ නෙමෙයි මේක දකින්නේ ඇහැ තුල පහළ වෙන සිතයි. ඇහැ තුල පහළ වෙන සිතට කියනවා චක්කු විඥාණය කියලා. ඒ චක්කු විඥාණය කුසල නෙමෙයි අකුසල නෙමෙයි විපාක සිතක්. අතීතයේ කරගන්නා ලද කුසල හෝ අකුසල හෝ විපාක සිතක් තමයි කර්මයේ විපාක සිතක් තමයි චක්කු විඥාණය කියන්නේ. හැබැයි ওই චක්කු විඥානයේ නිසා ඒක පේළියෙද සිත් පේළියක් ගියාම කුසලොත් සිදු වෙනවා අකුසලොත් සිදු වෙනවා සිත යොදන හැටියට. එතකොට ඒ රූප දකින මේ රූප දකින වෙලාවේදී කරුණු හතරක් එකතු වෙනවා මේ රූපේ දකින්න. ඒ මොනවද? චක්ෂු ප්‍රසාදය කියන රූපය නැත්තම් ඇහැ නිරෝගීව තියෙන්නට ඕනේ. ඇහ නිරෝගීව තියෙන්නට ඕනේ. ඊළාට මේ වර්ණ රූපයක් ඇහි ලාංඡනය වැටෙන්නට ඕනේ. ඒකට ආලෝකයේ තියෙන්නට ඕනේ. ඊළඟට දැකීමේ මානසිකාරයේ තියෙන්නට ඕනේ. මෙන්න මේ හතරේ එකතු වෙලා තමයි චක්කු විඥාන කෙනෙක් හිත පහළ වෙන්නේ. එතකොට මේ චක්කු විඥාන හිතෙන් යමක් දකිනකොට ඒ දකින්න වෙලාවෙම හිත අකුසල් වුණා නෙමෙයි. ඒ දකින්න විපාක චිතකේ. ඒ විපාක චිතය තෝරාගන්නේ අප්‍රිය අමනාප අසුබ දෙයක් දැක්කා නම් මලමිනියක් අපවිත්‍ර දෙයක් ඒ වගේ දෙයක් දැක්කා නම් ඒකට කියන අසුබ අරමුණ කියලා. අනිෂ්ඨ අරමුණ කියලා. අපි කැමති නැති අරමුණ. ඒ අනිෂ්ඨ අරමුණ දැකෙන හිත චක්කු විඥාන හිත අකුසල කර්මයක ඵලයක්. ඒ සිතත් ඡායසික ධර්ම හතත් අකුසල කර්මයක ඵලයක්. ඒක නිසා ඒකට දෙන අකුසල විපාක චක්කු විඥානය කියලා. යම් මේකෙන් හොඳ සෝබන දෙයක් අපේ ඇහැට අරමුණු වුණා. මල් ගහක් එවාගේම බුදුරුවක් බෝධින් වහන්සේ නමක් චෛත්‍යයක් එවාගේම ප්‍රියමනාප <clears throat> හොඳට ඇඳ ඇඳ පැඳගත් තමන් ප්‍රියමනාප පින්වතෙක් සිල්වතෙක් ඔය වාගේ දකින කොට ඉබේම හිතේ ප්‍රබෝධයක් ඇතිවයි දකි. ඒවා කියන්නේ ඉෂ්ඨාරමුණු කියලා. ඉෂ්ඨාරමුණු. ඒ ඉෂ්ඨාරමුණේ ඇත් ලක්ෂණ කොට පහළ වෙන චක්කු විඥානියට කියනවා කුසල විපාක චක්කු විඥානි කියලා. මේ විදිහට ඒ කර්මයට අනුව ඒ විපාක සිත තෝරා ගන්න මෙහෙමයි. අනිෂ්ඨ අරමුණක් ඇහැට අරමුණ වුණා නම් පහළ වෙන්නේ අකුසල විපාක චක්කු විඥාන. ඉෂ්ඨ අරමුණක් ප්‍රියමනාප ඉෂ්ඨ අරමුණක් ඉදිරියට හමු වුණා නම් ඒක දකින චක්කු විඥානේ කුසල විපාක චක්කු විඥාන. හැබැයි ඔය හේතු නෑ. හේතු කියන්නේ ලෝභ දෝෂ මොහවත් අලෝභ දෝෂ මොහවත් එකක්වත් නෑ. ඒ නිසා බොහොම දුර්වලයි. හැබැයි දැන් මේ චක්කු විඥාන සිත පහළ වුණානේ. ඒක ඉතින් ඉතා ගැඹුරෙන් කියේ දුකාරණයක්. දැන් අපේ සිත භවංග නමින් දිගට පවතිනවා. ওই භවංග නමින් පවත්නාමේ සිත එහෙම කියෙද්දී අපේ ඇහැට අර වගේ අරමුණක් ලක් වෙනවා. වර්ණයක් ලක් වෙනවා. ඒ ලක් වෙනකොටක පාට භවංගී හිතින් නැගිටීමක් වෙනවා. ඉස්සෙල්ලා භවංග සිත සෙල වෙනවා වගේ සිතක් පහළ වෙලා තරංගෙන් අමතින සිතක් ඇති වෙනවා. එතෙන්දී ඇති වෙනවා ආවර්ජන සිත කියලා සිතක්. කොහෙටද මේ අරමුණ ලක්ුණේ කියන එකයි ආවර්ජන සිතින් කරන්නේ. ඒකට කියන පංචද්වාර ආවර්ජන සිත කියලා. ඒ කියන්නේ දොරටු පහෙන් කොයි දොරටුවටද මේක ලක්ුණේ කියලා ඒ සිතෙන් බලන්න. ඒ සිතේ තියෙනවා චාර්ජක ධර්ම 10ක්. ඒ සිත ක්‍රියාසිතක්. කුසල් නෙමෙයි අකුසල් නෙමෙයි විපාක නෙමෙයි ක්‍රියාසිතක්. ඊළඟට හරියටම චක්කු විඥානයේ පහළ වෙනවා. ඒ ආවර්ජන සිතින් තමයි තේරුම් ගන්න මේක ඇහැටයි මේ අරමුණ ලක්ුණේ කියලා. ඒකයි අර මනසිකාරය කිව්වේ. ඒ මනසිකාරයනකොට අන්න වර්ණය පේන්න පටන් ගන්නවා චක්කු විඥානයේ. ඒක හරියට මේ කැමරාවකින් පින්තූර ගන්නා වගේ සුළු මොහොතයි. ඒ බොත්තම තද කරනවා වගේ එකක් තමයි හරියටම මේ වර්ණ රූපය ඇට ලක් වෙලා දැක ගැනීම. ඒ දකින එක කුසල නෙමෙයි අකුසල නෙමෙයි. ඒ දකින එක විපාක සිතකින් දැක්කච්චරයි. ඊළඟට හිතක් පහළ වෙනවා සම්පටිච්ඡන කියලා. දෙකනේ තේලිය අනහැදී. ඒ කියන්නේ රූප අරමුණ තමන් පිළිගන්නාක් වැනි සිතක් පහළ වෙනවා. ඒක ඡායසික ධර්ම 10ක් කියලා. ඊළඟට සම් තීරණ කියලා හිතක් පහළ වෙනවා. ඒ කියන්නේ මේ කහවල් දෙය කියලා තීරණය කරගන්නවා. ගැඹුරෙන් නෙමෙයි ලාංඡන වශයෙන්. ඊළඟට පහළ වෙනවා වොත්තපන කියලා ක්‍රියාහිතක්. අර සම්ප්‍රතික්ෂණ සම්පේන දෙකම විපාක සිත් එකක්. වොත්තපන කියන්නේ ක්‍රියාහිතෙන් කරන්නේ ඒක ඡායසික 12ක් තියෙනවා. ඒ වොත්තපන ස්ථිතින් කරන්නේ මේ රූප ආරමුණ කුසල පැත්තට හෝ අකුසල පැත්තට හරවන එකයි. ඒක හරියට දොරටුවක් වාගේ සම්දිස්ථානයක් වාගේ. යම් කෙනෙක් හිත පුරුදු කරලා තියෙනවා නම් දුටු දුටු දේ අරමුණේදී කුසල් සිත් පාල කරගන්න පුරුදු වෙලා තිබුණා නම් ඒකට කියන යෝනිසෝ මනසිකාරය කියලා. නුවණටෝරව කල්පනා කරන පුජ්‍යලයා. නුවණටෝරව කල්පනා කරන පුජ්‍යලයාගේ සිතේ ඔය වත්තපනේ සිත කුසල් පැත්තට හරවනවා. එතකොට ඔන්න කුසල ජවනයක් පහළ වෙනවා. ඒ ජවන් සිත් හතක් හේලියට පහළ වෙනවා. කාමාශ්‍රය කියලා ජවන් සිත් තියෙනවා 29ක්. එයින් එකක් පහළ වෙනවා. එතකොට ඒ ජවන් සිත් සත ගිහිල්ලා ඊළඟට ඒ අරමුණ නැවත රස විඳින්නාක් මෙන් විපාක සිත් දෙකක් හට ගන්නවා සාධාරම්මන කියලා. ඔන්න එතකොට හිත භවංග ප්‍රතිද වෙනවා. දැන් ඔතන ගියා චිත්ත වාර 14ක්. චිත්ත වාර 14ක් ගියෙන් ඔන්න ආය භවංගෙට වැටුණා. භවංගයට වැටලා නවතින්නේ දැන් මේ ඇහෙන් ගත්ත වර්ණ රූපය අරමුණු කරගෙන මනෝද්වාරික වශයෙන් සිත ඇතුළෙන්ම ආයමත් ජවංගීත්‍යයක් දුවනවා. ඒකට කියන අතීතාරම්මන චිත්ත වීතිය කියලා. ඒ ජලම් වීතියෙන් අර දුටු අරමුණ මනසින් අරමුණු කරනවා. දැන් ඇහෙන් නෙමෙයි. මනසින් අරමුණු කරනවා. ඒ කියනවා චිත්ත වාර 10ක්. චිත්ත වාර 10ක් කියනවා. ඊළඟ ටයිමත් භවංග ප්‍රතිත වේනවා. භවංගයට වැටෙනවා. අයත් භවංග සිය ගානක් ගිහලා ඔන්න අයත් චිත්ත වීතියක් මනෝද්වාරික වශයෙන් පහළ වෙනවා. මේ දුටු දෙයින් නම සිහි කරන්නේ මේ අහවර්ගය කියලා නම සිහි වෙනවා ඒ ජවම් වීතියට. ඒකෙත් තියෙන චිත්ත වාර 10ක්. ඊළඟට අයමත් භවංගෙට වැඩලා චිත්ත වාර ගානක් ගිහිල්ලා නැවත චිත්ත වීතියක් පහළ වෙනවා මේකෙන් ගන්න පුළුවන් අර්ථය මොකක්ද කියලා. ඒක දින අර්ථ ආරම්මනේ මනෝද්වාරික චිත්තේ. මේ බොහොම ගැඹුරු තැනක්. නමුත් මම මේ කියන්නේ අහුවා හරි කියලා මතක තියාගන්න. මේ එකක් අපි අහලා තියෙනවා කියලා. එතකොට දැන් ඊළඟට නම ළඟට ඊළඟ චිත්ත වීතියෙන් දැනගන්නවා මේ අහවල් දේ අහවල් වැඩකට ගන්න පුළුවන් එකක් කියලා. අන්න අර්ථය සිහි කළා. ඊළඟට ආයමත් හිත භවංගයට වැටිලා චිත්ත වීතියක් පහළ වෙනවා. අන්න ඒක තමයි බලගත වෙන්නේ. කුසල් සිතක් නම් පහළොනේ බලගත කුසල චිත්ත වීතියක් එතන පහළ වෙනවා. අකුසල් සිතක් නම් එතන ගියේ පෙළියට ගියේ අකුසල් බලගත අකුසල් සිතක් පහළ වෙනවා. මෙන්න මේ විදිහට වර්ණ රූපයක් ඇහැට ලක්වීමේදී මේ හිත වැඩ කරන හැටි මේ කියාගෙන ගියේ. වර්ණ රූපයක් ඇහැට ලක් වෙනකොට මේ තේලියක් දුවන හැටි. හැබැයි මේකට විනාඩියක් යන්නේ නැහැ. තත්පරයක් යන්නේ නැහැ. තත්පරෙන් කෝටියෙන් පංගුවක් තරම් කෙටි වේලාවක මේ ඔක්කොම සිද්ධ වෙනවා. ඒ මොකද? මේ සිත එක තත්පරයක් නැත්නම් ඇසිපියෙන් ලැබෙන කෙටි කාලය තුල කෝටි ලක්ෂ වාරයක් උපදිනවා පිළිදිනවා. කොච්චරද කෝටි ලක්ෂ වාරයක්. එතකොට මේ චිත්ත වීති පහක් යන්නේ තත්පරයකින් කෝටියෙන් පන්දුවක් නැහැ. ඒ තරම් කෙටි වේලාවකින් මේක සිද්ධ වෙනවා. දැන් ඉතින් මේ කියන්නේ දිග කතාවක්. ඊළඟට අපි සලකා බලමු ඔය වාගේ ඇහැට ලක්වන වර්ණ රූපේ නිසා පහළ වෙනවා සිතක්. එතකොට මේ සිතට චිත්තයේ කියවීමක් නිසාද ඒ අරමුණ දැනගත්තා. ඒ අරමුණ විශේෂයෙන් දැනගත්ත නිසා ඒක චිත්තයයි. ඊළඟට චිත්තය කියන්නේ පුරෝගාමි කියලා, උබ්බංගම රසං කියලා දැන් ඡායසිකයන්ද ප්‍රධාන උනේ සිතයි. චිත්ත තමයි ප්‍රධාන වෙලා මේ ඡායසිකයන් එක්ක එකතු වෙලා මේ වැඩ කටයුතු පෙළක් කෙරුවේ. ඒ වගේම සංතති කියන්නේ පෙළියෙද මේක යනවා. ඒකට කියන චිත්ත නියාමයේ කියලා. මේක පෙළියෙට යන බව සිතේ වැටෙන ආකාරයයි. ඒ වගේම ලැබෙන අරමුණ මේකට ආසන්නම හේතුවයි. අරමුණක් ඇතුව නිත පාල වෙන්නේ. මෙන්න මේක නිසා ඔය විදිහට මේ සිත දැන් කනට ශබ්දයක් ඇහුණත් ඔය සැලැස්මට තමයි සිත් වේලි පහළ වෙන්නේ. නාසිකාට ගඳ සුවඳක් දැනුණත් මේ සැලැස්මට සිත් වේලි පහළ වෙන්නේ. දිවට රසක් නීරසක් දැනුණත් මේ පිළිවෙලටයි චිත්තවාර පහළ වෙන්නේ. කායට සැප හෝ දුක් හෝ ස්පර්ශයක් දැනුණත් මේ විදිහටයි චිත්තේ පැවැත්ම. සිතෙන් ගන්න අරමුණු වලදී මේ ආකාරයෙන් සිතේ පවතිනවා. එතකොට මේ හැම තැනකම තියෙන්නේ අරමුණු ගන්න ස්වභාවය අරමුණු දැනගන්න ස්වභාවය සිතයි. ඒකයි කින්තේ තීති චිත්තං කියන මේ පදයෙන් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි සලකා බලමු මේ සිතේ තියෙන අර්ථය මොනවද කියලා. දැන් මේ සිතට බුදුරජාණන් වහන්සේ භාවිතා කළ නම් 10ක් තියෙනවා. කතමන් තස්මින් සමයේ චිත්තං හෝති යං චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඥානං විඥානක්ඛන්‍தோ තඥා මනෝ විඥාන ධාතු ඉදං තස්මින් සමයේ චිත්තං හෝති මේ ධම්ම සංගණේ ප්‍රකරණින සූත්‍ර පාඨය මේක තේරුම සිතනම් කුමක්ද යං චිත්තං අරමුණු සිතන අර්ථයෙන් යම් සිතක් වේද ඒක චිත්තයයි මනෝ අරමුණු මැනගන්න අර්ථයෙන් මනෝ නම් වෙනවා ලේසිත. මානසං අරමුණු මැනගන්න අර්ථයෙන්ම මානස නම් වෙනවා. හදයන් අදහස් දරා ගන්න අර්ථයෙන් හදේ නම් වෙනවා චිත්තේ. පන්දරං රූපාදියක් වගේ කිලුට නොවන බැවින් පන්දර නම් වෙනවා සිත. මනෝමන ආයතන ආයතන අර්ථයෙන් මනෝ මන ආයතන නම් වෙනවා. මන ඉන්ද්‍රියන් අරමුණු දැන ගැනීමේ ප්‍රධානය බැවින් මන ඉන්ද්‍රිය නම් වෙනවා. විඥානං අරමුණු විශේෂයෙන් දැන ගන්නා නිසා විඥානීය නම් වෙනවා. විඥාන කන්දු එකක් නොවේ බොහෝම රාශියක් වන බැවින් විඥාන ස්කන්ධේ නම් වෙනවා. තජ්ජා මනෝ විඥාන ධාතු ඒ ලැබෙන අරමුණට අනුරූපව ඒකට යෙදෙන ඡායසික ධර්මයන්ට අනුරූපව පහළ වෙන බැවින් කඥා මනෝ විඥාන ධාතු නම් වෙනවා. දැන් මෙතන වචන 10ක්ම කියවුණා සිත පිළිබඳව. මේ ඔක්කොම සිතට සමානාර්ථ ඇති වචන. මේ නම් 10 ලැබුණේ සිතා සිතේ තියෙන ක්‍රියාකාරීත්වය උඩයි. සිතේ තියෙන ක්‍රියාකාරීත්වය උඩයි මේ නම් ලැබුණේ. ඊළඟට දැන් අපි සලකා බලමු මේ සිතට අර්ථකථාචාර්යයන් වහන්සේලා දක්වලා තියෙන විග්‍රහයක්. විචිත්ත කරණා චිත්තං අත්තනෝ චිත්තතායවා චිතං කම්ම කෙලේසේහි චිතං තායති වා තතා කිනෝති අර්ථ සංතානං විචිත්තාරම්මනන්ති ചാති මෙන්න අර්ථ හයක් තියෙනවා මේ සිතේ ස්වභාව හඳුන්වන්නේ විචිත්ත කරණා චිත්තං මේක තේරුමක් විචිත්‍ර දේ නිර්මාණය කරන්න සිතයි අත්තනෝ චිත්තතායවා මේ සිත තමාම විසිතුරුයි චිතං කම්ම කිලේසේහි පූර්ව භවයේ රැස්කල කර්මයක් ක්ලේශේනොත් නිසා මේ සිත ගොඩ නැගුණා ඒක තවත් තේරුමක් චිතං තාය දේවා තත මේ කර්ම ක්ලේශයන්ගෙන් හටගෙන තියෙන පංච උපාදානස්කන්ධය ආරක්ෂා කරනවා චිත ඒකත් එක තේරුමක් කිනෝති අට්ඨසංතානං නිෂ්කන්ධ පරම්පරාව දිගකලක් පවත්වාගෙන යනවා මේ සිත් විචිත්තාරම්මනං චිත නානාවිද විෂිතුරු අරමුණු ගැනීමේ සමර්ථ වෙනවා සිත දැන් මේ තේරුම් හයට තමයි අර්ථකථාචාර්යයන් වහන්සේලා සිත විග්‍රහ කරන්න තියෙන්නේ ඒ පළමුව කියන හිතලා බලමු විචිත්ත කරණා චිත්තං මේ සිත විචිතුරු දේවල් නිර්මාණය කරනවා දැන් අද කාලේ මේ මිනිස්සු ජීවත් වෙන ලෝකයෙහි මොනතරම් විසිරු දේවල් නිර්මාණය වෙලා තියෙනවද? බුදුරජාන් වහන්සේගේ කාලෙත් යම් යම් විසිරු දේවල් නිර්මාණය වෙලා තිබුණා. ඒ ඡායතාපියෙත් එහෙම තිබුණා. මහා ඖෂධ පඬිතුයන් වහන්සේගේ කාලේ බලන්නේ කවුරුත් දන්නේ නැති විදිහේ පුදුම විදිහේ උමගක් කැනලා ස්වයංක්‍රීය දරවල්හා ස්වයංක්‍රීය ආලෝක ඇති ඉලක්කේ මේවා නිෂ්පාදනය කරලා උන්වහන්සේ ජලයෙන් වැඩ අරගෙන තියෙනවා ඒ ගඟක් අයිනේ. මේ මොන හාස්කම දුක්කම ඇදුවේ Taman හිතෙන්නේ. වෙන කාරොත් ඒක දන්නේ නැහැ මේ මහෞෂධ පඬිතුයන් වහන්සේ තමයි ඒක සිතින් නිර්මාණය කරලා බොහොම දක්ෂ ලෙස රටවල් 101ක් සම්බන්ධ කළා. රටවල් 101ක් සමග සම්බන්ධ බවට පමිණෙව්වා. මැස්සෙක් මදුරුවෙක් විදින තරම්වත් ලයක් නොසොල්වා මුළු මහත් රජවරු ඕනෝන් සමගිය පිහිටෙව්වා. යුද්ධ කෝලාහල සංසිඳෙව්වා. ඒ කෝරම සමත්ුනේ තමන්ගේ සිට. එවාගේම අද කාලයේ මොනතරම් නිර්මාණ දේවල් තියෙනවද? ගුවන් යානා නිර්මාණය දැන් අද මේ තාක්ෂණය මොනතරම් දියුණු වෙලා තියෙනවද? ඕනෙම රටක ඉඳලා මොහොතෙන් කතා කරන්න පුළුවන්, රූප දකින්න පුළුවන්, নানা ප්‍රකාර දේ නිෂ්පාදනය කළා තියෙනවා. මේවා කවුද නිෂ්පාදනය කළේ? දෙවියෙක් බ්‍රහ්මියෙක් නෙමෙයි. දෙවියන් බ්‍රහ්මියන් කරන්නේ සිත මුල් කොටගෙනයි. ඒ ඔක්කොම නිර්මාණය කළේ ඒ ඒ පුජ්‍යලයන්ගේ සිතයි. පළමුවෙන් ඒක සිතනවා. පළමුවෙන් සිතලා ඒ අනුව ක්‍රියා කරනවා. දැන් අපේ ලංකාවේ තියෙනවා මේ විහාරස්ථාන වල චිත්‍ර කර්ම. මේ චිත්‍ර කර්මයක් අඳින චිත්‍ර භාසුන කෙනෙක් ඒ කරන් ඉස්සර වෙලා ඔහුගේ හිතේ ඇඳ ගන්නවා. ඒ චිත්‍රයේ ඉස්සරින් ඉස්සලා හිතේ ඇඳ ගන්නවා. ඉතින් ඇඳගෙන එක කරදාසියකාරී විත්‍යකාරී ඉස්සලා අඳිනවා. ඒ ඇඳලා තමයි ප්‍රතිමා නිර්මාණ ආදී කරන්නේ. චිතුවම් අඳින්නේ. ඒතකොට ඔහුගේ සිතේ මේව ඇඳගත් නිසා නේද විසුතු දේවා නිර්මාණය කෙලෙන්නේ. මෙන්න මේක නිසා මේ ලෝකේ යම්තා විසුතුරු දේවල් ඇතුළු ඒ සියල්ල නිර්මාණය කළ තියෙන සිටි චිත මුල් කොටගෙනයි. නිසා විචිත්ත කරණාර්ථයෙන් සිත නම් වෙනවා. එවැගේම අත්තනෝ චිත්තතායවා මේ සිතේ තමම විචිතුරුයි. තමම විචිතුරුයි. ඒ කියන්නේ විවිධ ආකාරයි. වෙලාවකින් hina වෙන සිතක්. වෙලාවක තරහ ගන්න හිතක්. වෙලාවකට අඬන හිතක්. වෙලාවකට සාදු කියන හිතක්. වෙලාවකට බැන බැන යන හිතක්. වෙලාවක කෑම ගන්න හිතක්. තව වෙලාවක නිදා ගන්න හිතක්. තව වෙලාවක වතුර නාන හිතක්. තව වෙලාවක ඉරියව් මානුක හිතක්. තව වෙලාවක ව්‍යායාම කරන හිතක්. එක එක කාලේ ක්‍රියා කරන්නේ කවුද? මේ සිටියේ තියෙන විසුතුරුකමයි. අත්තනෝ චිත්තතායවා. තමාම විසුතුරුයි මේ සිට. චිත්තතරම් විසුතුරු දෙයක් ඇත්තේ නැහැ කිව්වොත් ඒක සත්‍ය මෙනි පිළිගන්න දෙයක්. සිතතරම් විෂතුරු දෙයක් වෙන ඇත්තේ නැහැ. ඒක සත්‍යයි. ඊළඟට තමයි චිතං කම්ම කෙලෙසේති. ඒ කියන්නේ කර්මයේ සහ ක්ලේශයන් නිසා මේ චිත හටගෙන තියෙන්නේ. කොහොමද ඒකත් දැන් අපි තෝරගන්න ඕනේ ඉතා ගැඹුරු තැනකින්. දැන් අපි සලක බලමු අපි මේ මනුලෝ උපන්නා. මේ මනුලෝ උපදිනකොට පළමුවෙම හිතේ හටගත්තේ ප්‍රතිසන්දි විඥානයකනේ සිතක්නේ. හැබැයි සිත තනියෙන් නෙමෙයි. පංච උපාදානස්කන්ධයම උන් හිතත් එක්ක පහළ වුණා. සිතයි සිතේ යෙදෙන ඡායසක ධර්මයි සිතට ආධාර වෙච්ච රූප ධර්මයි ඔක්කොම එතන පහළ වුණා. ඒකට හේතුව පූර්ව භවයේ සිද්ධ කරගන්නා ද කුසල කර්මයයි. ඒ කුසල කර්මයේ දෙකන කර්ම භවය කියලා. කර්ම භවය. ඒ කුසල කර්මයේ කරන්නේ ඉස්සෙල්ලා චේතනාවක් පහළ වුණා. ඒකට කියනවා සංස්කාර කියලා. ඒ චේතනා පහළ වෙන්න මුලින් අකුසල් සිතක් පහළ වුණා. ඒක ලෝභ මූල අකුසල් සිතක්. ඒ මොනවද? අපි පෙර જાතියක හිතුවා මීළඟටම මනුස්ස ලෝක උපදින්න ඕනේ. මනුස්ස ලෝක උපදින්න ඕනේ ඒක බොහෝම හොඳයි වාසනාවන්තයි මනුස්ස ලෝකේ උපන්නොත් පින් කරගන්න පුළුවන්. අන්නේතෝට මනුස්ස ලෝකේ උපදින්න ඕනේ කියලා හිතේ ලෝභ හිතකින්. මනුස්ස ලෝකයේ තියෙන එක අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ නාම රූප දෙකක් බව එදා දන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ බව දන්නේ. දොළොස් ආයතන බව දන්නේ. ඇති වෙන නැති වෙන දේ බව එදා දන්නේ නැහැ. ඒ දන්නේ නැතිකමද කියනවා අවිද්‍යාව කියලා. ඒකත් අර ලෝභ මූල හිතේ පහළ වුණා. ඊළාට අපි හිතනවා අවිද්‍යාවෙන්ම මට ඕන කරන්නේ මනුෂ්‍ය ලෝකෙමයි. අන්න එතන ඇති වුණ උපාදානෙ. දැන් අතට අවිද්‍යාව තණ්හා උපාදාන කියන තුනක් එදා ඒ ලෝභ හිතේ පහළ වුණා. ඉතින් මේ අවිජ්ජා තණ්හා උපාදාන ඒ හිතේ පහළ වුණ අතර ඒ හිත නිසා ඇති කරගන්න කුසලයක් කරන්ද මනෝ උපදී. එක්ක දානයක් දෙන්න, එක්ක සීලයක් රකින්න, කවරෝ පින්කමක් කරන මනුස්ස ලෝක උපදින සුදුසු. ඒ සඳහා යෙදූ චේතනාව අන්න සංස්කාරයයි. ඒකට අපි කියනවා අවිජ්ජා පත්‍ය සංඛාරා කියලානේ. ඒ සංකාර නිසා ඊළඟට ඒ කර්මය සිද්ධ කරගන්න කුසලයේ පුරව ගන්නවා. නිසෙ ඇටියට මේ කුසලයේ අපි සම්පූර්ණ කරගන්නවා. ඒකට කියනවා කර්ම භවය කියලා. එතකොට අවිජ්ජා තණ්හා උපාදාන මුලින් ප්‍රත්‍ය වුණ අකුසල් සිතේ ඉඳගෙන ඊළඟට කුසල් සිතේදී සංස්කාර කර්ම කියන දෙක යෙදුණා. ඔන්න ඒ කියන එතකොට දැන් තියෙනනේ කර්මයයි ක්ලේශයයි දෙකම උතනේ. සංස්කාරයි කර්මයයි කියන එක කර්මය. අවිද්‍යා තණ්හා උපාදාන තුන ක්ලේශය. මෙන්න මේ දෙක පිළිප වෙලා තමයි අපි මේ මනෝලොව ප්‍රතිසන්දි ගන්න අවස්ථාවටපත් උනේ. ඒකටපත් උනේ මක් නිසාද? මේ චිත්ත නියාමයේ අනුවයි. මේ චිත්ත පාලනය කරන ක්‍රෙන්නේ කෙනෙක් නැහැ. මේ චිත්තමයි මේක පාලනය වන්නේ. ඒකට කියන චිත්ත නියාමයේ කියලා. දැන් අපි සලක බලමු මේක සිදුවෙච්ච හැටි. අපි එදා ඒ පූර්ව භවයේදී මේ කුසලයේ සිදු කරගෙන තිබුණා. ඒ කුසලයේ නිතර අපි මෙනෙහි කරමින් තිබුණා. ඒක ආචේන වශයෙන් ආචේන කියන්නේ නිතර නිතර භාවිතා වුණා හිතේ. ඇඳී තිබුණා තදී. අපට යම් වෙලාවක මරණ ආසන්න මොහොතක් එළඹී තිබුණා. ඒ මොහොතේදී අවසාන චිත්තවාර 17ක් තියෙන අතරතදී දැන් තව චිත්තවාර 17කින් චුතියේවත් මරණය සිද්ධ වෙනවා. ওই අතරතුරදී පහළ වෙනවා මරණාසන්න ජවම් වීතිය කියලා චිත්ත වාර පහක්. ඒකට කියන්නේ මරණාසන්න ජවණේ කියලා. ඒ ජවන් සිතට අර සිදු කරගත් කුසල කර්මයේ හෝ කුසල කර්මයේ සඳහාගත් උපකර්මයක් හෝ සිහි වෙනවා. නැත්නම් මේ කර්ම අනුභවයෙන් උපදින භවයෙහි අරමුණක් අරමුණු වෙනවා. එතකොට කර්මයේම සිහි වුණා නම් කර්ම නිමිත්ත. ඒ කර්මයේ සිදු කරගන්නත් උපකාරය උපකරණය කියනවා නම් කර්ම නිමිත්ත. උපදින තන මව කුසේ යම් කිසි ලකුණක් වෙනුණා. කතුපාට රෙද්දක් වගේ දෙයක් තමයි මව කුස ගැන පෙනෙන්නේ. එතකොට ඒක ගති නිමිත්ත. ওই තුනෙන් එකක් ලැබෙනවා ලැබෙනවාමයි. ඒක කෙනෙකුට මෙහෙයවීමෙන් නෙමෙයි කම්ම බලයෙන් උපට්ඨාති. තමන්ගේ කර්ම බලයෙන්මයි ඒක හිතට වැටෙන්නේ. ඒක ඉතින් බොහෝම කෙටි වෙලාවක්. දැන් මම මුලින් කියවනේ තත්පරයකින් කෝටියෙන් පංගුවක් නැහැ කියලා ඒ තරම් කෙටි වෙලාවක්. ඒ කර්ම කර්ම කර්ම නිමිති ගති නිමිති කියන තුනෙන් එකක් අරමුණු කරගත්ත ජවන් සිත් පහ නිරුද්ධ වෙනකොට ඊළඟට තදාරමණ දෙකක් ඇති වෙන්නත් පුළුවන්. භවංග සිතක් ඇති වෙන්නත් පුළුවන්. එසේ නැතිව හෝ තොර තදාරමණ භවංගයට අනුතුරු ත්‍ෘතිය හරියි ජවනයේ තනතුරුව භවංගේ භවංගේ තනතුරුව චුතිය හරි ජවනයේ තනතුරුව චුතිය හරි කියන මේ තුන් ආකාරයෙන් එකක ක්‍රමයකින් චුති චිත්ත පහළ වෙනවා. ඒකට චුති චිත්තය කියන්නේ මේ ජීවිතේ විපාක සිත්වල අන්තිම සිත කියන එකයි. මේ ජීවිතේ විපාක සිත් වශයෙන් ප්‍රතිසන්දි සිත විපාක සිතක්. ඒ හිතා සමානම විපාකයකට තමයි භවංගේ හිත කියන්නේ. ඒ භවංගේ හිතේ අන්තිම හිත තමයි චුති චිත්තය කියන්නේ. පටිසන්ධි භවංගං චේතතාචවන මානසං ඒකමේව තතේ වේක විෂයංචේක ජාතියන් කියලා මේ ගැන හඳුන්වනවා. එක භවයකදී පටිසන්ධි සිතයි භවංග සිත් දෙලයි චුති චිත්තය කියන තුන එකක්මයි. එක කුසලයක විපාකයක්. දැන් මනුලෝපතිනේ කුසල විපාකයකින් එකම කුසලයක ජනක කර්මයාගේ එකම විපාක සිත් දෙලක් තමයි ওই අවස්ථා තුන. නම් වශයෙන් තුනක් වුණාට සිත් වශයෙන් එක හා සමානයි. පළමුවෙන් අට ගන්න සිත ප්‍රතිසන්දි නමින් කියවෙන්නේ මේ භවයයි ඒ භවයයි එකතු කරන හිත නිසා. අන්තිමේතර ජුති කියලා කියන්නේ මේ භවයෙන් අවසන් වෙන හිතයි. නැද සිත්වට භවංග සිත් කියන්නේ ජීවිතය ආරක්ෂා කරගන්න හිත නිසා. ඒ කාර්යයට කොඳුනාරේ කියවාගේ. දැන් අපේ ශරීර අවයව ඔක්කොම දරා සිටින්නේ අපේ කොඳු ඇට පේලිය නිසානේ. දැන් තාපට දෙලින් ඉන්න බෑනේ. ඒ වගේ අපේ සිත් තේලියේ පවතින්නේ මේ භවංග සිත් මනරෙන් පවත්නා නිසායි. එතකොට ඒවා අක්‍රියයි. අක්‍රිය කියන්නේ වෙන අරමුණු ගන්නෑ. එදාර මරණාසන්න මොහොතේ ගත් අරමුණ තමයි පටිසන්ධි සිත්තේ භවංග සිත්වලයි චුතිත්‍යයේ තියෙන අරමුණ. එදා අපි අරමුණු කරගත්තේ මල් වට්ටියක් නම් ওই මල් වට්ටියේ තමයි චුතිත්‍යයටත් අරමුණ. භවංග සිත්වලටත් අරමුණ පටිසන්ධි සිත්වලට අරමුණ වෙන අරමුණු ගන්නේ නැහැ. දැන් අපි පාන යටිහිත කියලා කියන්නේ ඔන්න ඕකයි. යටිහිත කියලා බොහෝ දෙනා කියවට ඕක නියම තේරුම භවංග සිත කියන එකයි. භව සංඝ භූතන්ති භවංග. මේ උත්පත්ති භවයෙහි ප්‍රධාන අංගය තමයි භවංග හිත. ඉතින් මෙන්න මේ දෙයට චිත්තයේදී යනවා. ඊළඟට අපි සලකා බලමු දැන් මේ කර්ම ක්ලේශයන්ගෙන් ගොඩ නැගු නිසා මෙන්න මේකට කියන චිතං කම්ම කෙලෙසේ. කර්ම ක්ලේශයන්ගෙන් රැස් කළ නිසා, ගොඩ නැගූ නිසා, පහළ කළ නිසා, පවත්වන නිසායි මේකට චිත්තය කියලා කියන්නේ. ඒක තව තේරුමක්. චිතං කායති වාතත. මේ සතරෙනි තේරුම. චිතං කායති. චිතං කායති කියන්නේ දැන් අපේ මේ පංච උපාදානස්කන්ධය. මේක කර්ම ක්ලේශයන්ගෙන් ගොඩ වෙලා තියෙන්නේ, ඇදිලා තියෙන්නේ. ඒ මේ පංච උපාදානස්කන්ධය නැමැති මේ රැස් වූ ස්කන්ධ පරම්පරාව ආරක්ෂා කරනවා මේ සිත. මේ සිතෙන් තමයි මේ ස්කන්ධ ආරක්ෂා කරන්නේ පරිහරණය කරන්නේ. වෙලාවට දක්මන්දින්නේ වෙලාවට මූණ සෝදන්නේ වෙලාවට කැම බීම ගන්න වෙලාවට අඳින්නේ පළඳින්නේ වෙලාවට ඇවිදින්නේ වෙලාවට මේ වැඩ කරන්නේ වෙලාවට නිදා ගන්න වෙලාවට නාන්නේ ඔක්කොම කරන්නේ මේ පංචස්කන්ධයේ පවත්වගෙන යන්නනේ දැන් කුඩා කාලේ නොදන්න නොදන්න නොදරු කාලේ මව්පියන් යටේ හැදෙනවා එදා පටන් මේ මේ ශරීරය පානය කරන්නේ කවුද හිතෙන්නේ? ඒ කියන්නේ දැන් බලන්න මව කුසේ ඉන්නකොට ඉතින් මව කුසෙන් මෞතුමේ අනුභව කරන ආහාර වලින් ඒ ශරීරය යැපෙනවා. යම් දාසක මනලොව එළිය දකිනවා. දිවි වේදවා. එතකොට මාස ගණනාවක් ශරීර අභ්‍යන්තරයේ අවහිරයේ තිබුණු හුස්ම ටික එක පාටම පිට වෙනවා. පිට වෙලා හුස්ම ටික පිට වෙච්ච ගමන් අයමත් ඒ දරුවා ආශ්වාසයක් ගන්න හුස්ම ඇතුල් කර ගන්නවා එක්වරදී. ඒතකොට ඒ දරුවා මව කුසේ ඉඳලා එළියට දකින ඉලි දකිනකොට මේ වටපිටාවේ තියෙන සියුම් දූවිල්ල මේ දරුවාට ආග්‍රහණයනකොට කිඹුමක් යනවා. එදා පටන් මේ දරුවා මේ යනතුරු කරන්නේ ආශ්වාස ප්‍රශ්වාසනේ. කවුද මේ ආශ්වාස ප්‍රශ්වාස නිර්මාණය කරන්නේ සිත? මේ සිත ආශ්වාස ප්‍රශ්වාස ඇති කරනවා. ආශ්වාස ප්‍රශ්වාස නැතිනම් ජීවිතය නිරුද්ධ වෙනවා. එතකොට මේ ආස්වාස ප්‍රාස්වාස දෙක චිත්තෙන් හට ගන්න බැවින් චිත්ත සමුත්ථානයි. නිදාම හිතියත් ඕක සිදු වෙනවා. හැම එළියවකම සිදු වෙනවා. නොසිතුවා සිදු වෙනවා. එතකොට මේ මොහොතේ ප්‍රථම මේ සුවසනේ නිසා ශරීරයේ පවත්වගට යනවා. ඒක නිසා කාය සංස්කාර කියනවනේ. එතකොට මේ සිත නිසා නේද මේ ආස්වාද ප්‍රාස්වාස පවතින්නේ. ආස්වාද ප්‍රාස්වාස නිසා නේද ජීවිතේ රැකෙන්නේ. එනිසා කියන්නේ ප්‍රාණ වායුව කියලා එතකොට අන්න සිතෙන් මේ කර්මා ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු පංචස්කන්ධය රකිනවා. ඊළඟට උපන්දා පටන් මේ මොහොතේ පටන් අත හොලවනවා, පය හොලවනවා, එහෙ හැරෙනවා, මෙහෙ හැරෙනවා. ඉතින් දරුවාට නැගිටින්න බැරි වුණත් ඒ දරුවා දඟලනවා. ඔය වගේම ඒ හැම වෙලාවකම මේ දරුවාගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ සිත නිසා. ඉතින් හැබැයි කුඩා වයසේදී තමන් කරන කෙන දේවල් තමන්ට තේරෙන්නේ නැහැ. නමුත් ඒව කොහොම සිදු වෙනවා මේ සිත නිසා. ඊළඟට මේ දරුවා අවුරුදු 12ක් 14ක් ගියාම දෙමව්පියන් ගුරුවරුන් එකතු වෙලා දරුවට අකුරු කියලා අධ්‍යාපනයක් දෙනවා. එදා පටන් අවුරුදු 15ක් 20ක් ඉතින් බොහෝම මහන්සියෙන් අධ්‍යාපනය ඉගෙනවා ජීවිතේ පරිහරණය කරමින්. ඒ කියන්නේ කින් උපන්දා පටන් කෙලසෙම් සොටු මල මෝත්‍ර පහ කරන්න වෙනවා කැම බීම ගන්න වෙනවා ඉරියව් මාරු කරන්න වෙනවා සෙල්ලම් කරන්න වෙනවා ව්‍යායාම කරන්න වෙනවා ඔය අතරේ ඉගෙන ගනිමින් සමහර රැකියාවල දෙන්න වෙනවා ඔය හැම දෙයක්ම කරන්නේ මක් නිසාද? මේ සිත නිසා මේ ස්කන්ධ පරිහරණය කිරීමයි. ස්කන්ධ පරිහරණය කරන්නට මේ සිත අත්‍යවශ්‍යයි සිතිනිස් නැත්නම් මේ කරන්නේ ඒක නිසා සිතෙන් තමයි මේ කර්ම ක්ලේශයන්ගෙන් හටගත්ත පංච උපාදානස්කන්ධයේ පරිහරණය කරනු ලබන්නේ. ඒකයි අර චිත්තං කායති කියලා කිව්වේ. ඒකම බලන්න මඳුරේක විඳින දෙන්නේ. කිදෙන්න දෙන්නේ. ගඳක් දැනෙන්න දෙන්නේ ඇඟ සුවඳ කරනවා දාඩිය වැටෙන දැන් ඇඟ සෝදා ගන්නවා නානවා පිරිසුදු වෙනවා දෙහෙතෙන් දෙන්නේ ඉතලදයක් හැදෙන දෙන්නේ බෙහෙත් බොනවා හැම දෙයකටම බඩගින්නින් දෙන්නේ හැම බීම ගන්නවා හැම දෙයක්ම කරන්නේ සිත නිසා එතකොට හැම දෙයකින්ම දැන් ඉතින් අධ්‍යාපනය ඉවර වෙලා රැකියාවකට පටන් ගන්නවා. එමත් නිසාද මේ පංච උපාදානස්කන්ධ පරිහරණයට අවශ්‍ය දේ නිෂ්පාදනය කරගන්න මිලමුදල් අවශ්‍යයි, ගේදොර එවාගේ නැඳ පුටු කොට්ට මෙත් ඇතිරිලි කැම බීම සඳහා දේවල් හැම දෙයක්ම යාන වහන ඕන කරනවා. ඒ වාසිතා සියල්ල සම්පූර්ණ කරන්න යන්නේ මේ සිතයි. සිරින් බැහැර නෙමෙයි. එනිසා මේ සිත මේ පංච උපාදානස්කන්ධය නැමැති කර්ම ක්ලේශයන්ගෙන් හටගත් මේ ස්කන්ධ සංතතිය පවත්වනවා. පාලනය කරනවා. එනිසා චිතං තායති කිව්වා. ඊළඟට කිනෝති අර්ථ సంతාන අන්න තවත් තේරුමක්. අත්ථසංතානං කිනෝති. අත්ථසංතානං කියන්නේ මේ ආත්භාව પરම්පරාවනේ. දැන් අපේ ආත්භාව කියන්නේ රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංස්කාර ගොඩක්, විඥාන ගොඩක්. මේවට කියන ස්කන්ධ කියලා රාශි අර්ථයෙන් ස්කන්ධ කියලා. ආයතන වශයෙන් 12ක් තියෙනවා මෙතන. ධාතු වශයෙන් 18ක් තියෙනවා මෙතන. ඉන්ද්‍රිය වශයෙන් 18ක් තියෙනවා මෙතන. පටිච්චසමුපාද වශයෙන් අංග 12ක් මෙතන තියෙනවා. ප ဋ ාණ ප්‍රත්‍ය වශයෙන් 24ක් මෙතන තියෙනවා. මේවා තමයි මේ කියන්නේ ආත්ම సంతානෙ. මේ ආත්ම సంతානයේ කිනෝති මේ වගේම කිනෝති අර්ථ సంతාන මේක වැඩි දියුණු කරනවා. වැඩි දියුණු කරන්නේ කොහොමද? ඇහින් දක් ඇහින් දකිමින් කුසල් හෝ අකුසල් රැස් කරනවා. කනෙන් අහමින් කුසල් අකුසල් රැස් කරනවා. ගඳ සුවඳ විඳින්මින් කුසල් අකුසල් රැස් කරනවා. දිවෙන් රස විඳින්මින් කුසල ලකුසල රැස් කරනවා. කයින් සැප හෝ දුක් විඳින්මින් කුසල ලකුසල රැස් කරනවා. හිතින්ම කුසල ලකුසල රැස් කරනවා. මේ රැස් කරන්නේ කවුද සිතෙනේ? සිතෙන් තමයි මේ සියලුම රැස් කිරීම සිද්ධ වෙන්නේ. සිත මුල් කොටගෙන. එනිසානේ අර මනෝ කුම්භංගම ධම්මා, මනෝසෙක්ඛා, මනෝමය ආදී බුද්ධ වචනයෙන් පැහැදිලි කරන්නේ කුසල ලකුසල සියල්ලට පූර්වාංගම වෙන්නේ සිත. කුසල ලකුසල සියල්ලට ප්‍රධාන වෙන්නේ සිත. කුසල කුසල සියල්ලට නියමුවා වෙන්නේ සිත. ඒවා නිර්මාණය වෙන්නේ සිත. එනිසා මේ කියන පංච උපාදානස්කන්ධයේ සංඛ්‍යාතය ආත්ම සංකාණයේ දුකල් පවත්වනවා. අද මේ රැස් කරගන්න කුසල කුසල කර්ම නිසා ප්‍රමාණ කරන්න බැරි තරම් දික් සසරක් යන උත්පත්ති මරණ වශයෙන් භවයෙන් භවයට භවයෙන් භවයට එක එක විශ්වලාගෙන මේ ස්කන්ධ පරම්පරාව ගෙනියන්නේ සිතයි. ඒ කියන්නේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කළ එක භවයක ප්‍රතිසන්දිය. ඊළඟට භවංග, ඊළඟට ජවන, ඊළඟට චුති. මේ විදිහට නැවතත් ඊළඟ භවයේ අයමත් වේ පරම්පරාව යනවා. ප්‍රතිසන්දි භවංග, ජවන, චුති. දීතිසි. ඔය විදිහට දිගට යන චක්‍රයක් තමයි මේ ස්කන්ධ පරම්පරාවේ පැවැත්ම. ඒක කවුද සිද්ධ කරන්නේ මේ සිතයි. දැන් පටිච්චසමුපාදය ගැන කියනකොට පටිච්චසමුපාදයකින් එකට ප්‍රත්‍ය වෙනකොට ප්‍රධානම තැන ගන්න ඊටයි. ඒක නිසා කිනෝති අර්ථසංතානං ආත්මසංතානේ භවසංසාරයේ ඈතට ඈතට ගෙනියන්නේ සිතයි. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තසේක ධම්මස සබ්බේ වස මන්නෝගුන් කියලා බුද්ධ වචනයක් තියෙනවා. මේ ස්කන්ධ ලෝකයේ ඉදිරියට ගෙනියන්නේ සිතයි. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති මේ සිතෙන් සිත තමයි මේක ඇදගෙන යන්නේ ඒ වගේම චිත්තසේක ධම්මස්ස මේ එකම ධර්මයක් වූ සිතට සබ්බේ වසමන්න ගුම් සියල්ලෝම යටත් වෙලා ඉන්නවා සියල්ලෝම යටත් වෙලා ඉන්නේ මේ සිතට සිතෙන් තමයි ඔක්කොම මේ වැඩ කටයුතු කරන්නේ එතකොට මෙන්න ඊළඟට අන්තිම වාක්‍යනේ තමයි විචිත්තාරම්මනන්තිච මේ සිත විසුතුරු ලෙස අරමුණු ගන්නවා දැන් බලන්න ඇහැ පියාණන් හිටියත් මොන මොන දේවල් මැවි මෙවි හිතට පේනවද? මොන තරම් දේවල් මැවි පේනවද හිතට? භාවනා කරන්න කියලා වාඩි වෙනවා සමහරු. මොන භාවනාවක්ද 18 හිතේවා මේවා හිතේ මව මවා බලනවා. අතීත දේවල් මවා ගන්නවා, අනාගත දේවල් මවා ගන්නවා, නැති දේවල් මවා ගන්නවා, ඇති දේවල් මවා ගන්නවා. ඔක්කොම හිතෙන් මවාගෙන මවාගෙන විසුතුරු කරන හිතක් හැටියට හදා ගන්නවා. ඉතින් ඒ වාට ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා ওই විදිහට මේ සිතේ පැවැත්ම. දැන් ඇහැ ඇහැ අරගෙන හිටියත් දකිනවා මේ අහනවා මේ ගඳ සුවඳක් විඳිනවා මේ රසක් විඳිනවා මේ සැප දුක් ස්පර්ශයක් විඳිනවා හිතෙනුත් හිතෙනවා. මේ කාර්යයේ පුදුම විද්‍යාවක් වාගේ. මේ නියත මේ සිත විෂිතුරු ලෙස අරමුණු ගන්නවා. ඒ විෂිතුරු ලෙස අරමුණු ගන්න බැවින්ද මෙතන කියනවා විචිත්තාරම්මන ඇති බැවින් සිතයි කියලා. දැන් අතුරු තේරුම් හය මෙතන කියවුණා. විසුතුරුදේ නිර්මාණය කරන අර්ථයෙන් සිතනම් වෙනවා. ඒ වගේම කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු නිසා සිත කියනවා. කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු පංචස්කන්ධේ රකින්න නිසා සිත කියනවා. ඒ වගේ පංචස්කන්ධය නැමැති මේ ආත්ම సంతානයේ දුකකල් පවත්වගෙන යන බැවින්ද සිත කියනවා. විසුතුරු අරමුණු ගන්නා බැවින්ද සිත කියනවා. ඒකට මෙන්න මේ විදිහට සිතේ පැවැත්ම අපි තේරුම් කරගනිමු. ඊළඟට අපි බුදුරජාණන් වහන්සේ දේශෝ මේ දේශනේ අනුව අනුව සලකා බලමු මෙන්න මේ සිත සතුටවත් වෙන්නේ කොහොමද කියලා. දැන් මෙතන කියුවා ප්‍රතිසන්දි ගන්න හැටි. චුත වෙන හැටිත් මෙතන කෙටියෙන් කියවුණා. ජීවත් වෙන හැටිත් මේකේ දේ පැවැත්ම හැටියට කෙටියෙන් කියවුණා. එතකොට මේ සිත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නාහම් දිත්තේ අඤ්ඤං ඒක ධම්මං පි සමනුපස්සාමි යම් ඒවම් භාවිතං බහුලීකතම් මහතෝ අත්ථය සංවත්තති භාවිතා කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් මහත් අර්ථයක් ගෙන දෙන්නේ යමක්ද යකේදම් වික්කමේ චිත්තං මේ සිත හා සමාන නාහං අඤ්ඤං ඒක ධම්මං පිපස්සාමි මම කිසිදු එක ධර්මයක් නොදකිමි චිත්තම් වික්කමේ භාවිතං බහුලීකතම් මහතෝ අත්ථය සංවත්තති මාන්නේ මේ සිද්ද භාවිත බහුලීකృత කරන ලද්දේ නම් මහත්මා පාපයක් සිද්ධ කර දෙයි. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේ මේක මහා කල්ප 20 අසංඛ්‍යයකට ඉස්තර වෙලා මෑණියන්ද පියාණන් උපස්ථාන කළ දරුවේ. ධනෝපානී සඳහා මෑණියන් කරපිට තියාගෙන මරමෝදේ පීනන්න සිද්ධ වුණානේ. එළඳ පිරිසක් එක්ක යන්දී හත් දවසකින් පස්සේ නැව කැඩුනා. හත් දවසක් මේ දරුවා මෑණියන් දෙරගෙන පීඩුවා. එදා බුදුබා පැතුවානේ මුලින්ම එදාම ගොඩ වෙන්නත් ලැබුණානේ. එදා මෑණියන්ගේ මුවෙන් කියුණානේ දරුවා ඔබ බුදු වේවා කියලා. එදා ඉතා ඇතුකර ඇති කරගත්ත සිට උනාසයට සත් අසංඛ්‍ය කල්පලක්ෂයක්ම අතරක් නැරී හිතේ පහළ වෙමින් බුදුබා පතාගෙන අවසිටි. ඊළඟ නව අසංඛ්‍ය කල්පලක්ෂයක්ම වචනින්ම කිය කියා බුදුබා පතාගෙන පෙරම් පුරාගෙන ආවා. කොහොම 10 අසංඛ්‍ය කල්පලක්ෂයකින් පස්සේ දීපංකර බුද්ධ ශාසන කාලයේදී සුමේද තාපසව මතු බුදු වෙන බවට නියත වුණා. එදා පටන් සාරා සංකේය කල්පලක්ෂයක් තිස්සේ බෝධි සම්භාර පුරාගෙන ආවා. විශේෂතුරු අත්දැවීදී හත් වාරයක් මහ පෘථුවේ කම්පා කරවනසේ පාරමී සපුරා ගත්තා. මේසා දීර්ඝ කාලයක් උන්වහන්සේට කොහොමද මේ හිත පහළ වුනේ? මේ හිත පහළ වුනේ අර මුල්ම හිතේ පටන් චිත්තවා චිත්ත තේලිය එක චිත්තක් දැවිනුයි. චිත්ත තේලිය එක චිත්ත තේලියක් දැවිනුයි. රූපකයන්න් ඒ ඒ භවයේ පතිත වෙනවා. නාම પરම්පරාව චිත්ත න්යාමය අනුව උපදෙමින් බිඳෙමින් උපදෙමින් බිඳෙමින් අර මුලින් සඳහන් කළ අවිජ්ජා තණ්හා උපාදාන කර්ම සංස්කාර කියන මේවා නිසා භවයෙන් භවයට භවයෙන් භවයට ආවා. ඒ එනාතර උන්වහන්සේගේ සිතේ අර උපනිශ්‍රේ කියලා ශක්තියක්. ඒ කියන්නේ මේ සිතෙන් සිතට උපකාර වෙනවා ශක්ති විශේෂයක්. ඒ ශක්ති විශේෂය නිසා මුල් ප්‍රාර්ථනාව අනුව භවයෙන් භවයට ඒ පාරමී පුරා ගන්න බෝධිසම්භාර පුරා ගන්න ඡන්දය, චිත්තය, විරිය, විමර්ශාව කියන මේ හිතේ පහළ වුණා. ඒ පහළ වීම නිසා තමයි කාගේවත් උපදේශයක් නැතත් තමන්ම බුදුබව පසාගෙන ආවා. එතකොට මේ සියල්ලම කෙරුණේ සිතනේ. එතකොට උන්වහන්සේට අන්තිමේදී මේසා දීර්ඝ කාලයකින් පසුව අන්තිම ආත්භාවයේදී සිද්ධාර්ථ ගෞතම නමින් පහළ වෙන්නත් ලැබුණා. උන්වහන්සේ 29 වෙනි අවුරුද්දේදී ජරා ව්‍යාධි මරණ ભેද මේ සංවේග අරමුණු තුනක් දැකලා ශ්‍රමණ රූපයක් දැකීමෙන් ඉතේ මහත්ම ශනසිල්ලක් ඇතුව පැවිදි වුණා. මේ පැවිදුණී සිත දියුණු කරන්නේ. පැවිදිලා දවස් 7ක් निराහාරෝ ප්‍රීති සැපයෙන් හිටියා. ඊළඟ දවස් 7ේදී ආලාර කාලාම උද්දකටා පුත්‍රයන් වෙත ගියා. ආලාර කාලාම තාපසතුමා ධ්‍යාන විඥා හතක් ලබා හිටියේ කෙනෙක්. එතුමා සමග කතා කළා පමණයි පැත්තකට වෙලා වාඩි වුණා ධ්‍යාන හතක් විපදෙව්වා. එතුමා ආරාධනා කළා මගේ ආශ්‍රමේ නවතින්න කියලා නැවතුනේ නැහැ. උද්දකරා පුත්‍රයෙක් ගියා එහිදී එතුමා සමග කතා කළා පමණයි පැත්තකට වෙලා හෙට සමාධි කළා අටවෙනි සමාපත්තියක් ඉපදෙව්වා. එතුමා කිව්වා මගේ ආශ්‍රමේ නැවතිලා මේ ශිෂ්‍යයන් අනුශාසනා කරන්න කියලා. නෑ බාරගත්තේ. උන්වහන්සේගේ සිතේ සාමදි. උන්වහන්සේ හිතුවා මේ ධ්‍යාන විචා ලබාගෙන බඹලෝ යනවා විතරයි. මම සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කරවට පිරුවා. මහා ප්‍රධාන වීරි වැඩුවා. ඔය අතරේ උන්වහන්සේ කර්ම විපාකයන් පළ දුන්නේ. බුදු වීමත මාසයේ මේ අද මාසයකට සිට උන්වහන්සේ ආහාර ගන්න පටන් ගත්තා. ඒ කාලයේදී අර යටපත්යේ තිබුණු සමාපatti නැත උපදවා ගන්න පුළුවන් වුණා. හරියට මේ විසක් පොයේ හිටයි කියලා අලුයම් කාලේ කරන විදිහ දැක්කා. පසුදා උදෑසන සුජාතා වගේ කිරිකුළු පිළිගෙන නිරංජනා නදී තීරයේ තන්පහස් වෙලා ධම් වළඳලා සවස් වෙනතුරු සමවස් වයෙන් රුක්සවන් වල ඉඳලා හන්දෑවට නැවියේ පෙනී ගිය මානක ගිහිල්ලා බෝධි වෘක්ෂයට පැන ගියා. එතෙන්දී උන්වහන්සේ ප්‍රදක්ෂිනා කළ බැලුව සුදුසු තැන. නැගිටින පැත්ත සුදුසුයි. එතන අර කුසතන මිටි අටක් ලැබුණ සොත්තේ නම් බ්‍රාහ්මණ කෙනෙකුගෙන් ඒ කෙරළ වාඩි වුණා. හැබැයි එතන වජ්‍රාසනයේ පැන නැගුණට එන කතාවතන එක සත්‍යයි. ඒ කියන්නේ උන්වහන්සේට බුදු වීම සඳහා ඒ මොහොතේ හදාසතේ ආසනයක් පහළ වුණා. උනාසේ තෙන්දී පළමුවෙන්ම කෙලේ වාස මාස පහේදී පුරුදු කළ ආනාපාන සතිය ගත්තා. ආනාපාන සතියෙන් ධ්‍යාන හතරක් ඉපදෙව්වා. කවුද මේ ඉපදෙන්නේ සිතනේ? ධ්‍යාන හතරින් නැවතුනේ නැහැ ඉතිරි. කෂණ භාවනාදී සියලුම අර්පණා සමාධි ධ්‍යාන සමාධි ඔක්කොම ඉපදෙව්වා. දැන් අෂ්ඨ සමාපatti ලාභීනේ ඊළඟට අභිඥා බල දෙකක් ඉපදෙව්වා. රාත්‍රී පෙරියම් කාලයේ පෙරවිසුවාත්ම දක්න අභිඥාව විහිදෙවු. අර විෂයාසංකේ කල්පලක්ෂයකටත් ඈත ඉඳන් උන්වහන්සේ ජාතියෙන් ජාතියට භවයෙන් භවයට ආව ඇති උන්වහන්සේ තේරුම් ගත්ත අභිඥාවෙන්. ඊළඟට මධ්‍යම යාමේ චතුප්පාත ඥානීගෙන දිවස් නොවන මෙහෙයෙව්වා. නරණ උපදින සුගති දුගති යන කුසල අකුසල කරන සෝබන අසෝබන සප දුක් පිළිදෙන හැම සත්ත්ව කෙනෙක්ම අපට තරම්වත් ඉතිරි නැතුව සිළු සංස්කාරයක් දිවස් නෝලින් දැක්කා. දැන් උන්වහන්සේ තුන් කාලයේ පිළිබඳව නිසකතාවයක් ඇති වුණා බුදු වෙන්නේ ඉස්සෙල්. මේ කවුද මේ தත්ත්වය ඇති කෙරුවේ සිතනේ? සිත භාවිතා කිරීමෙන්නේ. ඊට පස්සේ අලුයම් කාලයේදී පටිච්ච සමුප්පාදයේ විපස්සනාට හැරෙව්. විපස්සනාට හරවගෙන යනකොට මුළු දසදහසක් ලෝක ධාතුවේ දසදහසක් සූර්ය මණ්ඩල උදා වුණාට වඩා ප්‍රඥා ආලෝකයේ පැතිරෙන්න පටන් ගත්තා. ඒ ප්‍රඥා ආලෝකයෙන් ඊටාම සියුම් උද නාම රූප පරමාර්ථ ධර්මයන් විපස්සනා කරන්න පටන් ගත්තා ත්‍රිලක්ෂණ නම් වල. අලියම් කාලේ වෙනකොට දස දහසක් ලෝක ධාතු වල ප්‍රාත්‍යාරි සහස්‍රයන් සිද්ධ වෙද්දී ලෝතුරා බුදු වුණා. මේ බුදු වීම කවුද සිද්ධ කර දුන්නේ? නිශ්චිතනේ මේ සිත තමයි මේ බුද්ධත්වයේ කියන ਸਰුවක්තාඥානෙ ලබා දුන්නේ. දෙවි කෙනෙක් නෙමෙයි, ධක්මියෙක් නෙමෙයි, දෙමෝපියෙක් නෙමෙයි, මහාන බමුණන් නෙමෙයි, හිතමිතුරන් නෙමෙයි, නෑදෑයන් නෙමෙයි. මේක සමාගි චිත්ත සංතානයේ තමයි මේ බුද්ධත්වයේ ලබා දුන්නේ. තුන්වාසේ වෙලාවේ ප්‍රීති වාක්‍යයක් හිතින් කියවන්නේ අනේක ජාති සංසාරං සංඝා විස්සං අනිබ්බිසං ගහකාරකං ගමේසන්තු දුක්ඛාජාති පුනප්පුනං ගහකාරක දිත්තෝසි පුනජේහන්න කාසි සබ්බාතේ භාසුකා භංගා ගහකෝටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගා මේක තේරුම මෙහෙමයි පුනප්පුනං ජාති දුක්ඛායිති නැත නැති ඉදීම දුකක් බව දැනේ ගාකාරකං ගවේසන්තු ස්කන්ධ නැමැති මේ ගේ හදන කතෘතුමා සොයමි අනිබ්බසං දකින්ට නොහැකිව අනේක ජාති සංසාරං සන්දා විස්සං ප්‍රමාණාතික්‍රාන්ත සංසාරේ ඉපදී මරණ වශයෙන් ඇවිද්දෙමි ගහකාරක දිට්ඨෝසි ස්කන්ධගේ හදන කතෘතුමනි ඔබ මට පෙනුණා කුණ ගේහන්නකාරාසි මින්වත් ඔබට මේ ස්කන්ධ ඔබ මට ස්කන්ධ ගෙවල් හදන්නේ නැහැ. මක් නිසාද? සබ්බාතේ භාසුකා භග්ගා. ඔබේ පරාල සියල්ල මම බින්දා. ගහකොටන් විසංකිතං ඔබේ මුතුන් කුරුපාමන් සුනු විසුනු කළා. විසංකාර කතං චිත්තං මගේ සිත අසංතතේද කිය. තණ්හානම් කය මජ්ජගා මගේ සිත තෘෂ්ණා ක්ෂේනම් වූ අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. මේ සම්පත්තිය කවුද ලබා දුන්නේ? යමේ දං චිත්තං චිත්තං වික්ඛේ භාවිතං බහුලී කතම් මහතෝ අත්තා සංවත්තති. මේ චිත්ත භාවිත කිරීම නිසා බහුලීකృత කිරීම නිසා මහත් අර්ථය සිද්ධ වුණා. ලෝතුරා බුදුණා. දැන් ඉතින් ජාතියක් නැහැ. ජරාවක් නැහැ. ව්‍යාධියක් නැහැ. මරණයක් නැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කිසිවක් නැහැ. පංච උපාදානස්කන්ධයක් නැහැ පිරිනිවීමෙන් පස්සේ. ඒ ශාන්තිනායකයන් වහන්සේ අජාති අජර අව්‍යාද අශෝක අනුපායාස අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. මේ වගේ තමයි පසේ බුදුරු. මේ වගේ තමයි අගසව් දෙනම. මේ වගේ තමයි මහරහතන් වහන්සේලා සසෝ ආර්යයන් වහන්සේලා ඒ උත්තරීතර සුවේටපත් වුණේ සිත භාවිතා කිරීම. ඒ නිසා අපේ සරුවඥන් වහන්සේ දේශනා කළා මෙහෙම. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සිදුවෙන සීල අකුසල් අත්හැරීමත් සෑම ආකාරයේ කුසල දැස් කර ගැනීමත් සමථ විපස්සනා භාවනා වඩා සිත පිරිසු කර ගැනීමත් ඒ සම්බුද්ධාන ශාසනං මේකයි සීල බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව එනිසා අප විසිනුත් කළ යුතු වන්නේ සිදුවෙන්න තියෙන සියලෝම අකුසල් සිද්ධ නොවන හැටියට හිත ආරක්ෂා කරගන්න. කල හැකි තා කුසල ධර්මයන් රැස් කරනවා. සමපේපාසනා භාවනා වඩමින් හිත පිරිසුදු කරනවා. මේ ක්‍රම තුනද කියනවා සීල සමාධි ප්‍රඥා කියලා. මේ සීල සමාධි ප්‍රඥා නමින් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීලයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව තුන කියවෙනවා. සමාධියෙන් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියවෙනවා. ප්‍රඥාවෙන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියවෙනවා. මේ සීල සමාධි ප්‍රඥා පිරෙනකොට මාර්ගාංගات වැඩෙනවා. මාර්ගාංගات වැඩෙනකොට බෝධිපාක්ෂික ධර්ම 37ක් වැඩෙනවා. පාරමී 10ම වැඩෙනවා. එතකොට මේන් අපි පැහැදිලි කළ ගන්නට ඕන අප විසින් කළ යුතු වන්නේ සීල සමාධි ප්‍රඥා වැඩෙන හැටියට ජීවිතේ පුරුදු කිරීමයි. මේ හිතන්න පුළුවන් ඕකනම් වනගත වෙලා මිසක් කරන්න බෑ කියලා හිතන්න පුළුවන් නෑ එහෙම නෑ. තමන්ගේ දෛනික ජීවිතයේදී මේක කරන්න පුළුවන්. හැම කුසාසිතකදී මේ තුන වැඩෙන හැටි තේරුම් ගන්නට ඕන. අපි හිතමු මලක් දැක්කා. මේ දැක්ක මලෙන් අපි සීල සමාධි ප්‍රඥා පුරා ගන්නවා. කොහොමද? මේ මලේ වර්ණේ බුදුරජාණන් වහන්සේට ගෞරව පූජාවක් වේවා. අන්න සීලයටයි ඒ චාරිත්‍රයක් කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන වචනේ දෙහි කරනකොට සමාධියක් හිතේ ඇති වුණ කුසාසිතේ සමාධියක් තියෙනවා. චිත්තක්ෂණයක හරි. ඊළඟට මේක අපි සිහි කෙරුවේ කුසාසිත ඥාන සම්ප්‍රයුක්ත සිත. අන්න ප්‍රඥාව. මල නිසා සීල සමාධි ප්‍රඥා තුන වැඩිනවා. දැන් මඳුරේ කියදින අපේ ඇඟි. මధుරව විදිනකොට අපි හිතනවා මේ මధుරව පෙර જાති මගේ අම්මා, මගේ තාත්තා, මගේ අයියා මල්ලි නංගි පුතා දුව. පෙර જાතියේ මේ මధుර සත්පිත රජ කෙනෙක්, සත්දේව රජ කෙනෙක්, ධර්ම රාජේ මමත් අතීතයේ ඔය වගේ මధుරවන් වෙච්ච වාර අනන්තයි. මේ මధుරවා නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ මధుරවාට මම මේ මෛත්‍රී ලේ බොණ්ඩ දෙනවා. මේ මధుරවාගේ සිතේ කුසල් සිත් පහළ වෙලා අපට වාගමොත මනුලෝක උපදින් ලැබේවා. කල්යාණ මිත්‍රයන් ලබාගෙන පාරමී පුරා සසර දුකින් මිදී නිවන් දකීම. බලන සීල සමාධි ප්‍රඥා තුනම ආවනතන. එතන මඳුරා නොමරා හැරීම පානාතිපාතා වේරමණී අන්න සීලය. ඊළඟට අපි මේ මඳුරා ගැන කොච්චර හිතුවාද? අන්න සමාධිය. මඳුරා ගැන ඉතලා අපි අපේ හිත පිරිසිදු කරගත්ත නුවණින් අන්න ප්‍රඥාව. මඳුරා නිසා අපි සීල සමාධි ප්‍රඥා තුනක්ම ගොඩනගා ගත්තා. දැන් අපි ආහාර ගන්නවා. මේ ආහාර ගන්න වෙලාවේ පළමුවෙන් හරි අග අවසානයේ හරි බත් පෙඩක් හරි කැම ටිකක් සතෙකුට වෙන් කරනවා. හිතෙනවා මගේ මේ ආහාරය අපාද විපාද චතුස්පාද බහුපාද කවරෝ සතෙකුට සැප පිණිස වේවා. මේ ආහාරය පරිභෝග කරන සත්‍යය නිදුක් නිරෝගී සුවපත් වේවා දුකින් මිදේවා නිවන් දකීවා. මේ ආහාර දාණය මට අසවල් ගෝඨියෙන් නිවන් සුව පිණිස වේවා. අර අපට යන්න තියෙන ඉඳුල් ආහාර ටික නිසාද තමාගේ සීල සමාධි ප්‍රඥා තුන රැඳෙනවා. අර විදිහේ ඒ චාරිත්‍ර සීලයක් තමයි මේ පරිත්‍යාගය. ඊළඟට ඒ සම්බන්ධ මානසිකාර කරුණේ තේ සමාධිය සමාධියයි. ඒ ගැන ආબોධයේ ප්‍රඥාවයි. සීල සමාධි ප්‍රඥා තුනම එක සිටේ පහළ වෙනවා. මේ වාගේ තමයි. දැන් අපි උදේ නිින්දෙන් අවදිනු හිතා ගන්න මම ආද ඉතිපිසෝ ගාථාවෙන් දවස ගෙවන්නට ඕන කියලා. දවස පුරාම ඉතිපිසෝගාථා හිතින් කියව කියවා දවසේ දෛනික වැඩ කරනවා. හැම වෙලාවෙම සීල සමාධි ප්‍රඥා වැඩෙනවා. ඒ ඉතිපිසෝගාථා සිහි කරන්න සිහි කරන්න කයින් වචනින් සිතින් අකුසල් සිදු නොවී යනවා. අන්න සීලය. කයින් වචනින් සිතින් දැන් මනසිකාරයක් පාසා සිදුවෙන්නේ කුසල්. අන්න සමාධිය. ඒ සම්බන්ධ අපි සිහිය පිළිනොකට නුවණක් පහළ වෙනවාමයි ඒකට ඒක ප්‍රඥාව. එවනත් ආපෝදේ හිතා ගන්නවා මං අද මෛත්‍රියෙන් දවස ගෙවන්න ඕනේ. මං අද පිළිකුල් භාවනාවෙන් දවස ගෙවන්න ඕනේ. මං අද මරණ සතිය මෙනෙහි කරමින් දවස වැඩ කරන්න ඕනේ. මං අද මහා මංගල සූත්‍රයේ හිතින් කියවමින් දවස වැඩ කරන්න ඕනේ. මං අද රතන සූත්‍රයේ හිතින් කියවමින් දවස වැඩ කරන්න ඕනේ. මං අද කරණීය මෙත් සූත්‍රයේ භාවිතා කරමින් දවස වැඩ කරන්න ඕනේ. මේ වයිතයන් භාවිතා කරන්න කරන්න මොකද සිද්ධ වෙන්නේ? සබ්බ පාපස් අකරණම් කියන සීලයක් පිළිනවා. කුසල සුපසම්පදා කියන සමාධියක් වැඩෙනවා. සචිත්ත පරියෝදපණං කියන හිත පිරිසුදු වෙනවා. මේ විදිහට තමයි අනුපිළිවෙලින් අපේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කළ යුතු වන්නේ. එතකොට මේ ගිහි කෙනාය පැවිදි කෙනාය කියලා වෙනසක් නැහැ. පැවිද්දට තියෙන වෙනස නම් ඉහි පින්නතුන්ට වඩා වැඩි විදිවේගයකින් මුළු ජීවිතේම කැප කරලා සීල සමාධි ප්‍රඥා පුරන් අවකාශ තියෙනවා. ගිහි ජීවිතයේදී කොපමණ ගිහි කටයුතු තිබුණත් නැනවතා විසින් මේව අනුගමනය කිරීමෙන් ලොකු මානසික සෝයාක් විඳින අර මුලින් කියපු සිටු පුත්‍රයාට වාගේ. ඒක නිසා ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ භාවනා කළ යුතු වැඩි යුතු දේ අතුරෙන් ප්‍රධාන තැන වන්නේ සිතයි. ඒ සිත භාවිතා බහුලී කරත කරගත් උත්තරමයන් වහන්සේලා රහත් වුණා පසේ බුදු වුණා ලෝතුරා බුදු වුණා. දික්සතරදී සිත දියුණු කරලා එමගින් ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩලා බෝධිපාක් ධර්මයන් වඩලා පාරමී ධර්මයන් පුරලා බුදුබා පසේ බුදුබා රහත් බව ලබාගත් උත්මයන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක්ම අපට බෝධිපාක්ෂික ධර්ම බවට ආර්ය අෂ්ටාංග මාර්ග බවට පාරමී බාටපත් වී පැතූ බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා සබා